සවන කාලෝ අයං භදන්තා ධම්ම සවන කාලෝ අයං භදන්තා ධම්ම සවන කාලෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අත්තානං චේපියං ජඤ්ඤා රක්ඛේයං සුරක්ඛිතං තින්න මඤ්ඤ තරං යාමං පටිජග්ගීය පණ්ඩිතෝති සද්ධාවන්ත පිණුතුනි අද ධර්ම දේශනාව සඳහා අපේ හාමුදුරුවෝ විශේෂ සූත්‍ර දේශනාවක් අපට සඳහන් කරලා තිබුණත් අද ධර්ම දේශනාව අභය දාණය මුල් කොටගෙන දේශනා කරන්නට කියලා ඉල්ලීමක් තියෙනවා. ඒ අනුව අද දවසේ ධර්ම දේශනාව බෞද්ධයින් විසින් පවත්වාගෙන යන දාන අතර සුවිශේෂ දානයක් තමයි අභය දානය මේ මාතෘකාව පදනම් කොටගෙනයි අද දේශනාව සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. මේ ශාසනයෙහි දානයයි කියලා කියන්නේ තමන් සතු දෙයින් අනුන්ට යහපතක් කිරීම අනුන්ට සුවයක් ඇති කිරීම මිල මුදලින් හෝ වේවා ආහාර පානයෙන් හෝ වේවා දුමින් පළඳුමින් හෝ වේවා කාය ශක්තියෙන් ශ්‍රමයෙන් හෝ වේවා තමන්ගේ දැනුමෙන් හැකියාවෙන් හෝ වේවා මේ කවර දෙයකින් හරි තව කෙනෙකුට යහපතක් සිදු කරන්නට පුළුවන් නම් තමන්ගේ ශක්ති ප්‍රමාණය ඒක තමයි දානයයි කියලා ව්‍යවහාර කරන්නේ. ඒ දානයන් අතර ධර්ම දාන, ආමිස දාන, અભය දාන කියලා ප්‍රධාන වශයෙන් දාන තුනක් මේ ශාසනයෙහි ගැන්නේ. සියලු දානයන් අතර උසස්ම දානයේ හැටියට බුදුරජාණන් වහන්සේ පවා වර්ණනා කළේ ධර්ම දානය. ඒ කියන්නේ Taman දන්නා ආකාරයට තව කෙනෙකුට මේ ජීවිතයේ ස්වභාවය, ලෝකයේ ස්වභාවය, ජීවිතයේ ලෝකයේ යථාර්ථය පැහැදිලි කරගන්නට කෙලස් දුරු කරන්නට මඟ කියා දෙන්න පුළුවන් නම් මෙලව පරලව અભිවෘද්ධිය සඳහා මඟ කියා දෙන්නට පුළුවන් නම් ඒ Tamanගේ දැනුම බුද්ධිය ඥානය භාවිතා කරලා අන් අයගේ මෙලව පරලෝ અભිවෘද්ධිය සහ විමුක්තිය සඳහා එසේ මඟ පෙන්වීම තව කෙනෙක් වෙනුවෙන් දිය හැකි උසස්ම දානයේ හැටියට ධර්ම දානයේ හැටියට තථාගතයන් වහන්සේ දේශනා කරනවා ඊළඟට ආමිස දානයයි කියලා කියන්නේ කෙනෙකුගේ ජීවිතේ පවත්වන්නට ඇසින් කනෙන් නාසයෙන් දිවෙන් කයින් මනසින් කියන මේ ෂඩේන්ද්‍රයන්ගෙන් ගනිමින් විශේෂයෙන් භෞතික වශයෙන් Tamanගේ ජීවිතේ පවත්වන්නට උපකාර වෙන දෙයක් අපට පරිත්‍යාග කරන්නට පුළුවන් නම් ඒක තමයි ආමිස දානයයි කියලා හඳුන්වන්නේ. පංචේන්ද්‍රයන්ගෙන් භුක්ති විඳින්නට පුළුවන් දේ. ඇසින් දකින්නට පුළුවන් රූප, කනෙන් අහන්නට පුළුවන් ශබ්ද, නාසයෙන් ආග්‍රහණය කරන්නට පුළුවන් ගඳ සුවඳ, දිවෙන් රස විඳින්නට පුළුවන් රසය, ඒ කියන්නේ ආහාර මුල් කොටගෙන කයින් ස්පර්ශ කරන්නට පුළුවන් දේ මෙසේ පසිදුරන්ගෙන්ම භුක්ති විඳින්මින් දිවි පවත්වන්නට උපකාරවත් වෙන දේ පරිත්‍යාග කරන්න පුළුවන් නම් ඒක තමයි ආමිස දානයයි කියලා කියන්නේ. අභය දානයයි කියලා කියන්නේ කෙනෙකුට ජීවිතේ පැමිණෙන බය තැති ගැනීම දුරු කරන්නට අපට ප්‍රයාත්මක වෙන්නට පුළුවන්. විශේෂයෙන්ම මේ සත්වයින්ට පැමිණෙන බිය තැති ගැනීම අතර මරණ භය තමයි ප්‍රබලම භීතිය. සබ්බේ භායන්ති මච්චුනෝ සියලු සත්වෝම මරණයට බයයි මරණයෙන් තැති ගන්නවා ඒ නිසා ලෝකයේ සියලු සත්වයින්ටම පවතින ප්‍රධාන බිය ප්‍රධාන තැතිගැන්ම වූ ඒ මරණ බයෙන් සත්වයින් නිදහස් කරන්නට පුළුවන් නම් ඒ තනත්තා અભේදානය දුන්නා වෙනවයි කියන බව තථාගතයන් වහන්සේ දේශනා කරනවා ලෝකයේ සියලු සත්වෝම දඬුවමට බයයි මරණයට බයයි. ඒ නිසා Taman උපමාවට අරගෙන අත්තානං උපමං කත්වා න හනේය න ඝාතය. Taman උපමාවට අරගෙන anu නොනසන්න anuට පීඩා නොකරන්නට කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඉතින් ඒ විදිහට අපිට තව කෙනෙකුට පැමිණෙන බියත ඇති ගැනීම දුරු කරන්නට පුළුවන් නම් ඒ ප්‍රබලම බිය තමයි මරණ බිය. මරණ බිය මුල් කොටගෙන ඇති බියත ඇති ගැනීම වලින් සත්වයින් නිදහස් කරන්නට පුළුවන් ඒක අපට දිය හැකි ලොකුම දානයක් වෙනවා උසස්ම දානයක් වෙනවා. එනිසාද ධර්ම දේශනාව අපි ප්‍රධාන වශයෙන් අරමුණු කරන්නේ ඒ තුන්වැනුවට සඳහන් කළ අභයදානය කියලා කියන්නේ මොකක්ද? ඒ අභයදානමය පින්කම අපි નિවරදිව સિદ્ધ කරගන්නේ කොහොමද? ඒ අභයදානයේ ඇති වටිනාකම මොකක්ද? ඒ වගේම සත්වයින්ට හිංසා පීඩා කිරීම ලඝු කොට සුළු කොට තැකීම නිසා අපට සමාජයේ මුහුණ පාන්නට සිද්ධ වෙන සාංශාරික වශයෙන් මුහුණ පාන්නට සිද්ධ වෙන අරුබුද ප්‍රතික්ද කියන මේ කරුණු පදනම් කරගෙනයි අද ධර්ම දේශනාව සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා අපි මාතෘකා කළේ ධම්මපදයේ අත්වග්ගයේහි සඳහන් වෙන ගාථා ධර්මය. තථාගතයන් වහන්සේ දේශනා කරනවා අත්තානං චේ පියං ජඤ්ඤා රක්ඛේයනං සුරක්ඛිතං තින්න මඤ්ඤ තරං යාමං පටිජග්ගේය පඬිත යම් කිසි කෙනෙක් තමන්ට ආදරේ නම් තමන් තමන්ට ආදරේ කියලා දැනෙනවා නම් ඒ ඥානවන්තයා විසින් ජීවිතේ යාම තුනෙන් එක් යාමයකදීවත් තමන් රැක ගන්නට උත්සාහ කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා දැන් මේ ගාථාව බැලූ බැල්මටම ඊටාම පටු අර්ථයක් තියෙනවා වගේ තමයි මතු පිටින් අපට පෙනෙන්නේ. නමුත් ඊටාම ගැඹුරු අර්ථයක් ආත්මාර්ථ පරාර්ථ කියන උභයාර්ථයම සාධනය වෙන ඊටා ගම්භීර අර්ථයක් මේ ගාථා ධර්මයේහි අන්තර්ගත වෙලා පවතී. තථාගතයන් වහන්සේ ප්‍රධානම સિદ્ધාන්තය හැටියට මෙහි දේශනා කරන්නේ තමන්ගේ ජීවිතයට ඇලුම් කරන තැනැත්තා තමන් රැකගන්නට උත්සාහ කළ යුතුයි. තමන් රැකගන්නේ කොහොමද? අත්තානං රක්ඛන්තෝ පරං රක්ඛතේ පරං රක්ඛන්තෝ අත්තානං රක්ඛතේ යමෙකුට තමන් රැකෙන්නට ඕන නම් ඒ තැනැත්තා අනුන් රකින්නට උනන්දු වෙන්නට ඕන යමෙක් අනුන් රකිනවා නම් ඒ තැනැත්තා තමන් රැකගත්තා වෙනවයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා එතකොට තමන් රැකෙන්නට ඕන නම් අනුන් රකින්න. මොකක්ද මේ කියන කාරණය? තථාගතයන් වහන්සේ නිරන්තරයෙන් මේ ධර්මය පටිච්ච සමුප්පාදයේ මුල් කොටගෙන පටිච්ච සම්පාද ධර්මයේ පදනම් කොටගෙන දේශනා කරන නිසා උන්වහන්සේ හැම විටම මතු කරනවා අපි වපුරන දෙහි අස්වැන්න තමයි අපට ආපහු ඵලයේ හැටියට ලැබෙන්නේ. අපේ සුභ සිද්ධිය සඳහා අපේ පැවැත්ම සඳහා අපේ යහපත සඳහා අපේ සුඛාර්ථය සඳහා තව කෙනෙකුට පීඩා කරනවා නම් තව කෙනෙකුට හිංසා කරනවා නම් තව කෙනෙකුගේ ජීවිතය නැති කරනවා නම් ප්‍රතිඵලය වෙන්නේ සුවය සොම්නස සතුට නෙවෙයි අපට අකල් මරණය දුක් දුම්නස උරුම වීමයි කියන බව තථාගතයන් වහන්සේ දේශනා කළා මේක තමයි කර්මය සහ විපාකයේ හැටියටත් හේතුව සහ ඵලයේ හැටියටත් තථාගතයන් වහන්සේ දේශනා කරා. එතකොට යම්කිසි කෙනෙකුට Tamanගේ ජීවිතය ආරක්ෂා කරගන්නට ඕන නම් ඒතනත්තා විසින් කල යුතු සුදුසුම දේ තමයි අනිත්යගේ ජීවිත රකින්නට උත්සාහවත් වීම අනිත්යගේ ජීවිත රකින්නට කැපවීම ඒ සඳහා සිතුවිලි පහළ කරනවද? ඒ සඳහා වචන භාවිතා කරනවද? ඒ සඳහා ක්‍රියාත්මක වෙනවද? ඒ සියලුම චේතනාවන් අභයදානමය කුසලයටයි අන්තර්ගත වෙන්නේ. මම හිතන්නේ අද මේ ධර්ම දේශනාව කරන්නට මීට මාස ගණනාවකට හෙතදී මේ මහ කුමාරගේ මහත්මිය අපට ආරාධනා කරන්නට යෙදුනේ ඒ දවසේ පටන් මේ දක්වාම විටින් පිට කතා කරලා නැවත නැවත සිහිපත් කළේ හාමුදුරුවනේ අභේදානය පිළිබඳව සුදුසු ධර්ම දේශනාවක් කරන්න මිනිසුන්ට එහි ආදීනවේ යම් තරමකින් හෝ වටහා දෙන්නට පුළුවන් වුණොත් අපි මේ කරන ධර්ම දේශනාවේ මේ දරන උත්සාහය තාම සාර්ථකයි කියලා හිතන්නට පුළුවන්. ඒ නිසා විශේෂයෙන් ගව ඝාතන, ඒ වගේම අවශේෂ සත්තුන්ට හිංසා පීඩා කිරීම මේවාෙහි තියෙන ආදීනව පැහැදිලි කරලා දීලා සත් මිනිස්සෙයින් ඒ සත්ත්ව හිංසාවෙන් සත්ත්ව වධයෙන් වළක්වා ගන්නට මඟ පෙන්වන්නට කියන එකයි එතුමිය නැවත නැවත ඉල්ලා සිටින්නේ. ඉතින් මේ යම් තාක් ඒ පිළිබඳව සිතනවද, ඒ පිළිබඳව කල්පනා කරනවද, ඒ පිළිබඳව වචන හසුරවනවද, සැලසුම් කරනවද, දේශකයන්න් වහන්සේට ආරාධනා කරනවද, දේශනා කරවා ගන්නවද මේ විදිහට කරන හැම කටයුත්තක්ම මේ અભේදානමය කුසල ක්‍රියාවෙහි పూర్ව මුංචන අපරචේතනාවන් හැටියට විශේෂයෙන් මේ කුසල කර්මයට දායක වෙනවා. ඒ වගේම එතුමිය බලාපොරොත්තු වෙනවා මේක ධර්ම ග්‍රන්ථයක් හැටියටත් පසුව මුද්‍රණය කරලා බොහෝ දෙනාට බෙදා දෙන්නට ඒ හැම එකක්ම ලෝකයේ තව සත්වයින්ගේ ජීවිත සුරක්ෂිත කරන්නට දරන්නා උත්සාහය. තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ චේතනාහම් භික්කවේ කම්මං වදාමි. චේතනාවයි කර්මය බවට පත් වෙන්නේ. ඒ නිසා කෙනෙකුට හිතෙන්න පුළුවන් ඉතින් අපි දැඟලුවයි කියලා අපි වෙහෙසුණයි කියලා ලෝකේ සත්තු මැරෙන එක අපිට 100% නවත්තන්න පුළුවන්ද කියලා. 100% නවත්තන්න බැරි වෙන්න පුළුවන්. සත්තු මැරෙන එක අපි කොච්චර උත්සාහ කළත් වළක්වන්නටත් බෑ. හැබැයි මරණ එක අපිට ටිකක් හරි වළක්වා ගන්නට පුළුවන් නම් ඒ අප්‍රමාණ අකුසල කර්ම ශාසි කරගෙන තම තමන්ගේ සසර විනාශ කර ගන්නා තත්ත්වයෙන් මිනිසුන් වළක්වා ගන්නට පුළුවන්. ඒ වගේම අකල් මරණ වලට ගොදුරු වෙද්දී ඇති වෙන ද්වේෂය, තැති ගැනීම, භීතිය නිසා ඒ සත්වයින් දුක්ඛිත තත්ත්වයට, අපාගතිකත්වයට පත්වීමෙන් ඒ සත්වයින්ගේ ජීවිත වළක්වා වළක්වා ගන්නට පුළුවන් සසර ගමනේ තමන් කරගත්තු කර්මානුරූපව ආයුතිතා සත්වයින්ට ජීවිත පවත්වන්නට અભේදානෙ දෙමින් અભේදානමේ මහා කුසල ක්‍රියාවකට අපට දායක වෙන්නට ඒ නිසා ලෝකයේ ස්වභාවිකව සිද්ධ වෙන මරණයන් අපට වළක්වන්නට බැරි වෙන්න පුළුවන්. මේ અભයදානයයි කියලා කියන්නේ සතෙකුට ඒ ස්වභාවිකව ආයුෂ අවසන් වෙලා සිද්ධ වෙන මරණයට අමතරව විවිධ ක්‍රමවලින් මරණය පැමිණෙනවා. ධර්මයේ සඳහන් වෙනවා ආයුක්ඛය මරණය, කම්මක්ඛය මරණය, උභයක්ඛය මරණය, උපච්ඡේදක මරණයයි කියලා අවස්ථා හතරක්. ආයුක්‍ය මරණය කියලා කියන්නේ මේ කයෙහි ආයු කාලය නිම වෙලා මරණයටපත් වෙනවා. ඒ කියන්නේ කර්මානුරූපව උත්පත්තිය ලබනකොට එක් එක් සත්වයෝ මේ කය කයෙහි ජීවේ පවත්වන්නට පුළුවන් කාලවකවානුවක් තීරණය වෙනවා ඒ කර්ම ශක්තියට අනුරූපව සහ ඒ කාලවකවානුවේ පවතින ආහාර පාන පාරිසරික සාධක වලට අනුකූලව. එතකොට ඒ කාලවකවානුව ඉවර වෙනකොට හරියට හදාපු උපකරණයක අර අපි කියන්නේ ගැරන්ටි කාලය කියන අන්න ඒ විදිහට වගකීම් කාලය නිම වගේ ඒ පුද්ගලයාගේ ශරීරය අකණ්ඩව පැවැත්වීමේ ශක්තිය අහෝසි වෙලා යනවා අර කර්මානුරූපව ලබාපු කයේ ආයු කාලය නිම වෙලා යනවා. එහෙම ගිහිල්ලා මරණයටපත් වෙනවා නම් අපිට ඒක වළක්වන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ කෙසේ සිද්ධ වෙනවා. හැබැයි යම් කිසි කෙනෙක් ප්‍රබල කර්ම ශක්තියකින් ඉපදුනා වුණත් ආයුෂ ඉවර වෙන්නට පුළුවන් කල්ලාතුව. ඒ කොහොමද? දැන් අපිට ඒක හොඳටම පැහැදිලි කරගන්න පුළුවන් අවස්ථාවක් තමයි බුදුරජාණන් වහන්සේලා. ඇතැම් බුදවරු අවුරුදු ලක්ෂයක් ජීවත් වෙනවා. ඇතැම් බුදවරු අවුරුදු 90000, 80000 කොහොම ඇවිදින් අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ අවුරුදු 80ක් ජීවත් වුණේ. නමුත් බුදවරු හැම කෙනෙක්ම ලෝකේ පහළ වෙන්නේ අර අවුරුදු ලක්ෂ ගණනක් වුණත් ජීවත් වෙන්නට කර්ම ශක්තිය ඇතුව. ඒ බඳු ප්‍රබල කුසල බලයකින් තමයි උපදින්නේ. නමුත් එච්චර ප්‍රබල ශක්තියකින් ඉපදිලා ගෞතම බුදුහාමුදුරුව අවුරුදු 80කින් ජීවිතය හරණය කළේ ඇයි? ඒ උන්වහන්සේ ඉපදිච්ච කාලවකවානුවේ මිනිසුන්ගේ ජීවය බොහෝ කාලයක් නඩත්තු කරන්න සුදුසු සාධක නැහැ. පිරිහෙමින් පවතින කාලවකවානුව. එතකොට ඒ ගන්න ආහාර පාන පාරිසරික සාධක මත ඒ උත්පත්තිය ලබා දෙන ශක්තිය වැඩි කාලයක් අකණ්ඩව පවත්වන්නට බෑ. හරියට උදාහරණයක් හැටියට කිව්වොත් අපි උපකරණයක් හදනකොට ටිකක් බාල අමුද්‍රව්‍ය යොදලා උපකරණය නිර්මාණය කළා වගේ. එතකොට වැඩි කාලයක් ඒක පරිහරණය කරන්න බෑ. ටික කාලයකින්ම අහෝසි වෙලා යනවා. හැබැයි හොඳම తත්වයේ අමුද්‍රව්‍ය යොදලා භාණ්ඩ යොදලා මේ උපකරණය නිෂ්පාදනය කළොත් දීර්ඝ කාලයක් ඒක පරිහරණය කරන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි කෙනෙක් උපදිනකොට ඒ ලබන්නා වූ ජීවයේ පවතින ශක්තිය යම්තාක් අකණ්ඩව පවත්වන්නට පුළුවන්ද ජීවිතේන්ද්‍රිය රූපය යම්තාක් අකණ්ඩව පවත්වන්නට පුළුවන්ද ඒ කාල සීමාව තමයි ආයු කාලයයි කියලා හඳුන්වන්නේ. ඒ ආයු කාලය නිම වෙලා යම්කිසි කෙනෙක් මරණයටපත් වෙනවා නම් ඒක හඳුන්වනවා ආයුක්ඛය මරණයයි කියලා. ඒක අපට මොනතරම් උත්සාහ කළත් වළක්වන්න නවත්තන්න බෑ. කයේ ආශය ඉවර වෙනකොට ඒක දුබල වෙලා ආශ්වාස ප්‍රශ්වාසය විකෘති වෙලා ප්‍රාණ වායුව විපරීත වෙලා පුද්ගලයා අභාවයටපත් වෙනවා. ඊළඟට දෙවැනි අවස්ථාව තමයි කම්මක්කය. සමහර කෙනෙකුට ආයු කාලය තියෙනවා. ඒ කියන්නේ මේ ජීවිතය තව බොහෝ කාලයක් පවත්වන්න පුළුවන්. හැබැයි ඉපදිලා තියෙන කර්ම ශක්තිය ඊටාම දුර්වල කර්මයක්. ඒ නිසා කයේ ශක්තිය තියෙනවා තව කල නඩත්තු වෙන්නට, පවතින්නට. හැබැයි කර්ම ශක්තිය නැහැ එච්චර කාලයක් ජීවේ පවතිලා සැප සම්පත් විඳින්නට. ඒ නිසා එබඳු අවස්ථාවල ආශ තිබුණා වුණත් හොඳට නිරෝගීකම තිබියදී ඒ පුද්ගලයා අභාවයට යන්නට පුළුවන් කර්මය අහෝසි නිසා. එහෙම අභාවයට යන අය සමහර වෙලාවට අපිට හඳුනා ගන්නට පුළුවන් ජීවිතේ බොහෝම පරිහානියටපත් වෙලා දුක වේදනාව පීඩාව උරුම කරගෙන බොහෝම ලාමක තත්වයෙන් තමයි අහෝසි වෙන්නේ එබඳු අයගේ ජීවිත. මොකද අර කර්ම ශක්තිය ඉවර වෙනකොට අර සැප සම්පත් පිරිහිලා ගිහිල්ලා දුකටපත් වෙලා අභාවයට යනවා. එහෙම අවස්ථා බුදුරජාණන් වහන්සේ දේශනා කර අපිට එහෙම 100%ක්ම දේවල් තීරණය කරන්න බැහැ මතු පිටින් බලලා. කෙසේ හෝ වේවා සසරින් ගෙන ආපු කර්ම ශක්තිය නිමාවටපත් වෙලා මරණයටපත් වෙනවා නම් ඒක තමයි ආයුක්ඛය මරණයයි. කම්මක්ඛය මරණයයි කියලා හඳුන්වනවා. ඊළඟට තව සමහර කෙනෙක් ওই දෙකම එකවර නිමාවටපත් වෙලා මරණයටපත් වෙනවා. කයේ ආශක්ති ඉවර වෙනවා, ගෙනාම් කර්ම ශක්තියත් ඉවර වෙනවා. ඒ දෙකම ඉවර වෙලා මරණයටපත් වෙනකොට ඒක හඳුන්වනවා මොකක් කියලාද? උභයක්ඛය මරණය. තවත් සමහර කෙනෙක් ආයුෂක් තියනවා කර්ම ශක්තියක් තියනවා ඔය දෙකම ශක්තිමත්ව තිබියදී අමතර කාරණයක් ඉස්මතු වීම නිසා මරණයටපත් වෙනවා එක්කෝ හදිසි අනතුරක් වීම නිසා එහෙම නැත්නම් උපච්ඡේදක කර්මයක් මතු වීම නිසා ඒ කියන්නේ උපදින්නට හේතු වෙච්ච කර්ම ශක්තිය එහෙමම තියෙනවා ආයු කාලයත් එහෙමම තියෙනවා හැබැයි හදිසියේ ජීවිතේ තොර කරන්නට හේතු වෙන ප්‍රබල කර්ම වේගයක් මතුවෙනවා ඒ උපච්ඡේදක කර්මයක් මතුවෙලා ඒ පුද්ගලයාගේ ජීවිතය අහෝසි වෙනවා. එහෙමත් නැත්නම් කිසිම බාහිර කර්මයක් මතුවෙන්නේ නැහැ. ආයු කාලයක් තියෙනවා. ඒ වගේම කර්ම ශක්තියක් තියෙනවා. හදිසියේ මතුවෙන කාරණයක් ස්වභාවික සිද්ධියක් පදනම් කරගෙන ජීවිතය අහෝසි වෙනවා. එහෙම අවස්ථාවක් තියෙනවා. ඒ නිසා අකාලේ මැරෙන අවස්ථා අපට කියන්න පුළුවන් කමක් නැහැ. සසර කර්මයක් මතුවලා මක්කාලේ මරුණා කියලා අපට කියන්න පුළුවන් කමක් නැහැ. හදිසි හේතු සාධක මතුවලා කෙනෙක් අභාවයටපත් වෙන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මෙන්න මේ විදිහේ ස්වභාවික හේතුවක් නිසා හරේ සාංශානික කර්ම වේගයක් හරස් වෙලා හරේ යම්කිසි කෙනෙක් අකාලේ අකාලේ මැරෙන අවස්ථා අපට වළක්වන්නට පුළුවන්කම තියෙනවා අන්න එහෙම වළක්වීම තමයි මේ અભේදානමය කුසලයයි කියලා ජීවිත දානයයි කියලා අපි කියන්නේ මුල් අවස්ථා දෙක අපිට නවත්තන්න පුළුවන් අවස්ථා නෙමෙයි ඒ කියන්නේ ආශ්‍රය ඉවර වෙලා මැරෙනවා නම් කර්මය ඉවර වෙලා මැරෙනවා නම් ඒක අපිට නවත්තන්න පුළුවන් කමක් නැහැ බුදුරජාණන් වහන්සේ උපමාවක් දේශනා කරනවා හරියට දැල් වෙන පහනක තෙල් ඉවර වෙලා නිවෙන්නට පුළුවන්. ඊළඟට tire ඉවර වෙලා නිවෙන්නට පුළුවන්. ඒ වගේ තමයි ආයුක්ඛය කම්මක්ඛය. ඊළඟට තෙලු ඉන්ද්‍රියයි දෙකම ඉවර වෙලා නිවෙන්නට පුළුවන්. ඒ වගේ තමයි උභයක්ඛය මරණය. උපච්ඡේදක මරණය කියන්නේ තෙලුත් තියනවා, තිරෙත් තියනවා. හදිස්සි ආපු හුලඟකින් එහෙම නැත්නම් කෙනෙකුගේ පය පැකිලිලා, එහෙම නැත්නම් සතෙක් වහලා ඒ පහන නිවෙන්න පුළුවන්. අන්න ඒ අවස්ථාවට වළක්වන්න පුළුවන්. අන්න ඒ වගේ සත්වයෙකුගේ ජීවිතයට අකාලයේ පැමිණෙන විපත් පුද්ගලයන් විසින් ඇති කරන්නා වූ විපත් හෝ ස්වභාවිකව පැමිණෙන විපත් හෝ වළක්වන්නට පුළුවන් නම් ඒ අවස්ථාව හඳුන්වනවා මොකක් කියලාද? અભය දානයයි ජීවිත දානයයි කියලා හඳුන්වනවා. යම්කිසි කෙනෙකුට පුළුවන් නම් අන් අයගේ ජීවිත එබඳු අවස්ථාවලින් ආරක්ෂා කරන්න ඒ පුද්ගලයාට අනන්ත සසරෙහි Tamanගේ ජීවිත සුරක්ෂිත වෙන විදිහේ මහා ප්‍රබල කුසල කර්මයක් ඒ තුලින් ජනිත කරගන්න. දැන් සමහර වෙලාවට ඒ විදිහට මැරෙන්නට යනකොට අපිට ඒක වළක්වන්න හැදුවට අර හරස් වෙන කර්ම ශක්තිය ප්‍රබල නම් වළක්වන්න බැරි වෙන අවස්ථාවක් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ සමහර වෙලාවට අපි දකිනවා ගවයෙක් නිදහස් කරගෙන ගෙනල්ලා වත්තේ ගැට ගහනවා ඊට පස්සේ රාත්‍රී මොකක් හරි ගලප්පල්ලට හරි කන්දක් පල්ලට හරි පැනලා ගෙලහිර කරගෙන මරණයටපත් වෙනවා. එතකොට අපි ගවමඩුවෙන් නිදහස් කරලා ගේනවා ඒ සතාට અભේදානය දෙන්න. හැබැයි ස්වභාවිකව ඒ සතා ගෙලහිර කරගෙන මරණයටපත් වෙනවා. ඒබඳු අවස්ථාවල අපට පැහැදිලිවම පේනවා එතන සිද්ධ වෙන්නේ අර අකල් මරණයට හරස් වෙන ප්‍රබලම කර්මය. එහෙම නැත්නම් ඒකට උදව් කරන ප්‍රබලම උපච්ඡේදක කර්මයක් මතුවලා තියෙනවා. ඒ කර්මය නිසා මේ සත්‍ය අකාලේ මරණයටපත් වෙන්න යනවා. හැබැයි ඒක අපි වළක්වන්න හැදුවට ස්වභාවිකව හරි ඒක සිද්ධ වෙනවා. දැන් මෙහෙම හිත මෙහෙම කියනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් ආ එහෙනම් ඉතින් අපි මරුවට ප්‍රශ්නයක් නැහැ ඒ සත්තුන්ට ඉතින් අකාලේ මැරෙන්න තියෙන නිසානේ අපිට මරන්න හිතෙන්නේ කියලා හිතෙන්න පුළුවන් ඒක නිදහසට කාරණයක් නෙවෙයි පින්නතුනේ ඒක නිදහසට කාරණයක් නෙමෙයි. අනිත් සත්වයාට අකාලේ මැරෙන්නට හේතුවක් මතු මතුණත් ඒ ස්වභාවික මරණයට තත්පරයකට හරි ඉස්සරලා අපේ උපක්‍රමයක් නිසා සතෙක් ඝාතනය වෙනවා නම් පූර්ණ ප්‍රාණඝාත අකුසලය Tamanටත්පත් වෙනවා. අපි හිතමු ආශ ඉවර වෙලයි මේ සත්වයා මැරෙන්න යන්නේ කියලා. ආශ ඉවර වෙලා මැරෙන්න ගියා වුණාට ස්වභාවික මරණයට තප්පරයක් හරි කලින් අපි මරණයටපත් කරනවා. ඒ පූර්ණ ප්‍රාණඝාත අකුසලයේ සිද්ධ වෙනවා. අපි හිතමු කර්මය ඉවර වෙලයි මැරෙන්න යන්නේ කියලා. ඒ මැරෙන්න තප්පරයකට හරි ඉස්සෙල්ලා අපි උපක්‍රම කරලා මරනවා පූර්ණ වශයෙන් ප්‍රාණඝාත කුසලයේ සිද්ධ වෙනවා අපි හිතමු යම්කිසි සත්වයකට අකාලේ මැරෙන්නට බලපාන උපච්ඡේදක කර්මයක් ප්‍රබල වශයෙන් සසර ඉදිරිපත් වෙනවා ඒ ඉදිරිපත් වෙච්ච කර්මය අපි ක්‍රියාත්මක කරලා සත්වයක් ඝාතනය කරනවා නම් ඒ සම්පූර්ණ අකුසල කර්මය සිද්ධ කරනවා මේකට හොඳම උදාහරණය තමයි මුගලන් හාමුදුරුවන්ගේ චරිතය මුගලන් මහරහතන් වහන්සේට පල්හොරු තලලා ඇටකට කුඩු කරලා උන්වහන්සේ අභාවයට පමුණුවනවා. එතකොට උන්වහන්සේ කය නැගිටුවාගෙන බුදුරජාණන් වහන්සේ සමීපයට වැඩම කරලා අවසර ඉල්ලගෙන සිහිනුවණින් පිරිනුවන් පාන්නේ. එහෙම නැතුව රහතන් වහන්සේගේ ජීවිතේ කාටවත් වන විදිහට විනාශ කරන්නම බෑ. නමුත් මේ පිරිනුවන් පාන තත්ත්වයට මග හැදුවේ කවුද? අර දුෂ්ට නපුරු මිනිසුන් විසින්. එතකොට දැන් මේකට හේතුව හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මුගලන් මහරහතන් වහන්සේ පෙර ආත්ම භාවයක බිරිඳගේ කීමහලා මෞපියෝ ගැන කලකිරිලා වනාන්තරයට ගෙනහිල්ලා තලලා ඝාතනය කිරීමේ අකුසල කර්මයයි. දැන් මේ අකුසල කර්මය ආනන්තරේ පාප කර්මයක්. ආනන්තරේ පාප කර්මයේ ප්‍රබලම කොටස නිරයෙහි ඉපදිලා කල්ප කාලාන්තරයක් දුක් විඳිනවා. ඒ ආනන්තරේ පාප කර්මය. කියන්නේ ඊළඟ භවයේ විපාක දෙන කොටස. නමුත් කර්මයක අවස්ථා කීපයක් තියෙනවානේ ditta ධම්ම වේදනීය වශයෙන් මේ ජීවිතේ විපාක දෙන කොටසක් තියෙනවා ඒක මේ ජීවිතේම විපාක දෙන. උපපජ්ජ වේදනීය වශයෙන් දෙවනි ආත්ම භාවයේ විපාක දෙන කොටසක් තියෙනවා. ඒ දෙවනි ආත්ම භාවයේ විපාක දෙන කොටස තමයි ආනන්තර කර්මය හැටියට නිරේ ඉපදලා වින්දනය කරන්නේ. නමුත් තවත් කොටසක් තියෙනවා අපරාපරිය වේදනීය කියලා. ඒ කියන්නේ දෙවනි ආත්මෙන් පස්සේ ඊළඟටත් කොටසක් විපාක දෙනවා. එතකොට මුගලන් හාමුදුරුව දෙවැනි ආත්මේ නිරේ ඉපදිලා අර උපපජ්ජ වේදනීය කොටස කල්පකාලාන්තරයක් භුක්ති විඳ එතනින් පස්සේ උන්වහන්සේ සසර සැරිසරන කාලේ අර මෞපියන්ට තලලා ඝාතනය කරපු අකුසල කර්මය විටින් විට මතුවලා අකල් මරණ වලට ගොදුරු වුණා. මේ අන්තිම ආත්ම භාවයේ ඒ කර්මයම තමයි මතුවේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අසත්පුරුෂ මිනිස්සු එකතු වෙලා මුගලන් හාමුදුරුවන්ටම ඇයිද තැළුවේ? තවත් රහතන් වහන්සේලා හිටියා. සරියුත් හාමුදුරුවන්ට තලන්න ගියේ නැහැ. මහා කාශ්‍යප හාමුදුරුවන්ට තලන්න ගියේ නැහැ. මේ 이르දීන් අගතන්පත් වූ මුගලන් හාමුදුරුවන්ටම තලන්න එයා ඉදිරිපත් වුණා. පළවෙනි වතාව වට කළා. උන්වහන්සේ යතුරු සිදුරෙන් නික්ම ගියා. දෙවැනි වතාව වට කළා. කැණි මඩලෙන් නික්ම ගියා. තුන්වෙනි වතාවත් වට කළා. ඊට පස්සේ තමයි මුගලන් හාමුදුරුවෝ බලන්නේ ඇයිද මේ තරම් මා පස්සෙම මේ පන්නන්නේ. එතකොට උන්වහන්සේ දකිනවා සසරේ මව්පියන්ට තලූ කර්මය තමන් සතුව පවතිනවා. ඒ නිසා මේකෙන් ගැලවෙන්නට විදිහක් නැහැ. ඒ නිසා උන්වහන්සේ නිහඬ වෙලා ඒක ඉවසනවා. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මුගලන් හාමුදුරුවෝගේ කර්මනේ තින් විපාක දුන්නේ අර මිනිස්සු මොනව කරන්නද? එහෙම හිතෙන්න පුළුවන්. එහෙම එකක් නෑ පින්නතුනේ. මුගලන් හාමුදුරුවන්ගේ කර්මය විපාක දුන්නා වුණාට ඒකට අත ගැහුවේ කවුද? අර දුෂ්ට නපුරු මිනිස්සු. ඒගොල්ලෝ රහතන් වහන්සේ නමක් ඝාතනය කිරීමේ ආනන්තර පාප කර්මය අඩුවක් නැතුව සිද්ධ කරගත්තා. ඒකේ කිසි අඩුපාඩුවක් වෙන්නේ නැහැ. ඒ නිසා අපි පරිස්සමෙන් තේරුම් ගන්න ඕනේ තව සතෙකුගේ ජීවිතය ඝාතනය කරනවා කියලා කියන්නේ ඒ සතාටත් අකාලේ මැරෙන්න මොකක් හරි හේතුවක් මතුවලා තියෙන්න පුළුවන්. හැබැයි හේතුව මතු වුණා වුණත් ඒක ක්‍රියාත්මක කරන්න අපි නම් ඉදිරිපත් වෙන්නේ පූර්ණ වශයෙන් අකුසල කර්මය Tamange දෝතට ගන්නවා. මේක ඊටාම පරිස්සමෙන් අපි තේරුම් ගන්නට ඕන. කෙනෙකුගේ කර්ම ශක්තිය විපාකත්වයට පත්වන මාධ්‍ය තුනක් මේ ලෝකයේ තියෙනවා. අපේ කර්ම ශක්තිය කුසල කර්මය වුණත් අකුසල කර්මය වුණත් විපාකත්වයට පැමිණෙන මාධ්‍ය තුනක් තියෙනවා. මොකද්ද මාධ්‍ය තුන? එකක් තමයි Tamanගේ මනස තුලින් මතුවලා මේ අකුසල කර්මය හෝ කුසල කර්මය විපාකත්වයට පැමිණෙනවා. දෙවැනි මාධ්‍ය තමයි අන්‍ය පුද්ගලයින්ගේ මනස තුලින් මතුවලා ඒ කර්මය අපි වෙත ක්‍රියාත්මක වෙනවා. අපේම කර්මය අනිත් මිනිස්සුගේ මනස තුලින් ක්‍රියාත්මක වෙනවා. තුන්වෙනි ක්‍රමය තමයි අපේම කර්මය සබාධම තුලින් ක්‍රියාත්මක වෙනවා. දැන් අපි සරල උදාහරණයක් අරගෙන බැලුවොත් අපි හිතමු යම්කිසි කෙනෙක් පෙර භවයක ප්‍රාණඝාත අකුසලයක් කරනවා. සත්වයෙකුගේ ජීවිතය අකාලේ විනාශ කරනවා. ඒ අකුසල කර්මයේ ප්‍රකටම විපාකය තමයි අකල් මරණයට ගොදුරු වීම. දැන් යම්කිසි කෙනෙක් පෙර සසරේ ප්‍රාණඝාත අකුසලයක් කරලා තියෙනවා ඒ තනත්තාගේ අකල් මරණයට හේතු වෙන කර්ම මේ ජීවිතේ උත්සන්න වෙනවා මතු වෙනවා මතු වෙනකොට ඔහුගේ හෝ ඇයගේ මනස දුර්වල නම් ධර්මයේ තරම් පුහුණු කරලා ශක්තිමත් කරගත්තු මනසක් නෙමෙයි නම් තියෙන්නේ ඒ තනත්තාටම හිතෙනවා වැඩක් නැහැ ජීවත් වෙලා වහ ටිකක් බොනවා, බෙල්ල වැල දා ගන්නවා, ගඟට පනිනවා, කෝච්චියට බෙල්ල දිනවා. මෙහෙම හිතෙන්න පුළුවන්. බිරිඳත් එක්ක රණ්ඩු සරුවල් වෙලා, සැමියාත් එක්ක රණ්ඩු සරුවල් වෙලා, එහෙම නැත්නම් අම්මා තාත්තත් එක්ක දබර වෙලා, එහෙම නැත්නම් ජීවිතේ තමන් කරන්න ගිය දෙයකින් පරාජිත වෙලා, එහෙම නැත්නම් ණයතුරුස් වෙලා ඒ මිනිසුන්ට මුණ දෙන්න බැරිකම නිසා මෙහෙම මොකක් හරි ඒකෙන් පරාජිත වෙලා අනුන්ගෙන් පලිගන්නට හෝ ලෝකයෙන් පලා යන්නට හිතලා ඒ තනත්තා සියදු විනාශා ගන්නට තීරණය කරනවා. දැන් හිතන්නේ අනුන්ට රිද්දන්න මම බෙල්ලවල දාගන්නවා කියලා තමයි හිතන්නේ. අනුන්ට රිද්දන්න මම වහබනවා කියලා තමයි හිතන්නේ. අන්තිමට අනුන්ට රිදෙන නොරිදෙන එක වෙනම කතාවක්. Taman සසර ගමනේ අනුන්ගේ ජීවිත විනාශ කරපු අකුසල කර්මය Tamanගේ මනසින්ම මතුවලා Tamanගේම ජීවිතය අකාලේ විනාශ කරනවා. ඒ කර්මය Taman තුලින් මතුවෙන හැටි. ඒතනත්තා හෝ තනත්තිය අපි හිතමු ශක්තිමත් මනසක් තියෙන කෙනෙක් නම් දහම ගැන දන්න, manussත්වයේ වටිනාකම් ගැන දන්න, එහෙම කෙනෙක් නම් කවදාවත් සියද විනාශා ගන්නට පෙළඹෙන්නේ නැහැ. පෙනතුනේ මේ විදිහට කර්ම ශක්තිය මතුවලා සසරේ හුරුව ඇබ්බැහි මතුවලා ක්‍රියාත්මක වෙනකොට ඒකේ තියෙන භයානක తත්වය තමයි තමන්ගේ ජීවිතේ නසා ගත්තාම ඊළඟ භවයේ ඇබ්බැහියක් හැටියට එක මතුවෙන්නට පුළුවන්. දැන් පෙර භවයේ කරපු ප්‍රාණඝාත අකුසලයෙන් නිසා තමයි මේ ජීවිතේ සියද විනාසා ගන්නට පෙළඹෙන්නේ. හැබැයි ඊළඟ භවයට යනකොට ඊළඟ භවයේ මනුෂ්‍යාත්ම භාවයකට එන්න තියෙන ඉඩකඩ ගොඩක් අඩුයි. මොකද මනුෂ්‍යත්වයෙන් ප්‍රතික්ෂේප කරන්නේ. නමුත් යම්කිසි කර්ම ශක්තියකින් මනුෂ්‍ය ලෝකයට ආවොත් ආවට පස්සේ අර નિયમિત ආයු කාලය මතුවෙනකොට අර පෙර භවයේ ඇබ්බැහිය මතුවෙනවා. මතුවෙලා නැවතත් සියද විනාසා ගන්නවා. තුන්වෙනි ආත්ම භාවයට යනකොට ආත්ම දෙකකම ඇබ්බැහිය අනිවාර්යෙන් සියදි විනාසා ගන්නට පෙළඹෙනවා. ඊළඟ ආත්මයට යනකොට ආත්ම තුනක ඇබ්බැහිය. ඊළඟ ආත්මයට යනකොට ආත්ම හතරක ඇබ්බැහිය. මෙහෙම එන්න එන්නම වර්ධනය වෙනවා. පරපණ නැසීමේ අකුසල කර්මය තමන් තුළින් මතුනොත් ඔය විදිහට භවෙන් භවයට භවෙන් භවයට කර්ම විපාකය පමණක් නෙමෙයි ඇබ්බැහියක් හැටියට සියදි විනසා ගන්නට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒ නිසා අනුන්ගේ ජීවිතය හානි කරනවා කියන එක අපි සරල දෙයක් හැටියට හිතුවට සුළුපටු දෙයක් හැටියට හිතුවට ඒක සතෙක්ගේ ජීවිතයනේ කියලා හිතුවට ඒවා සුළුපටු දේවල් නෙමෙයි විපාකත්වයට පැමිණෙනකොට ඉමක් කොනක් කෙලවරක් නැතුව අනන්ත සසරේ විපාක දෙන මහා බරපතල කර්ම බවටපත් වෙන්න පුළුවන්. දැන් මේ වගේ தත්වයකටපත් වෙනකොට පින්නතුනේ ආත්ම ගණනාවක් යනකොට ප්‍රබල හේතුවක් තියෙන්න ඕනෙත් නැහැ. දැන් පහුගිය කාලේ අපිට මතකයි අපි දන්නා තරුණ ස්වාමින් වහන්සේ නම. හොඳට දැනුගත්කම් ඇතිව සමාජයට වැඩක් කරන්න පුළුවන් ස්වාමින් වහන්සේ නම සියදි විනාසාගත්ත ගෙලවල දාගෙන. උන්වහන්සේ ගෙලවලා දාගන්නට යන අවස්ථාව වෙනකම්ම පොතක් අරගෙන හැම දවසකම දේවල් පොතේ සටහන් කරලා. එතකොට මට ජීවිතේ විනාශ කරගන්න ඕන මරිච්ච අය මට ඇවිදින් කතා කරනවා ඒ නිසා මමත් ඒ ලෝකෙට යනවා මේක එක જાති ලියලා. එතකොට තාම හොඳ සිහි කල්පනාවෙන් වැඩ කරන ස්වාමීන් වහන්සේලා. ඊට පස්සේ අවසානයේ දිවිනසා ගන්න දවස වෙනකොට මම දැන් අහවල් තැනට යනවා අහවල් චෛත්‍ය ළඟට ගිහිල්ලා මම දැන් වන්දනා කළා මෙච්චර වෙලාවක් මම භාවනා කළා මෙච්චර වෙලාවක් මම සක්මන් කළා දැන් මම අහවල් තැනට ගියා දැන් මම මේ දිවිනසා ගන්නයි ගෙලවැල දා ගන්නයි සූදානම් වෙන්නේ අන්තිම තත්පරය දක්වා ඔක්කොම පොතේ ලියලා දැන් සාමාන්‍ය කෙනෙක් මනසේ ඇතිවෙච්ච ආවේගයක් නිසා දිවිනසා ගන්නවා කියන එක අපිට පිළිගන්න පුළුවන් කතාවක්. නමුත් මේ සිද්ධිය සිද්ධ වෙන්නට බැරි තරම් අහඹු සිදුවීමක් අමුතු සිදුවීමක් මොකද අන්තිම මොහොත දක්වා භාවනා කරලා ඔක්කොම කරලා අන්තිමට සීද විනාසාගෙන එයි මේ අර සසරේ ගෙනාපු ඇබ්බැහි පෙර භවයේ ප්‍රාණඝාත අකුසල් සිද්ධ කරලා ඒවා මතුවෙලා පෙර ආත්මවල දිවිනසාගෙන අර කර්ම ශක්තියයි මේ අබ්බැහියයි දෙකම එකතු වෙලා එනකොට මහාන වෙලා හිටියා වුණත් කෙනෙකුගේ මනස එතනට පෙළඹෙන්නට පුළුවන්. ඒ කොමක්ද? Taman තුලින් Tamanගේ කර්මය මතුවලා එන හැටි. ඊළඟට දෙවැනි ක්‍රමය තමයි අනුන්ගේ මනසෙන් මේ කර්ම ශක්තිය ක්‍රියාත්මක වෙන්නට පුළුවන්. ඒ කියන්නේ Tamanගේ මනස ශක්තිමත් නම් Taman දිවිනසා ගන්නට පෙළඹෙන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? අහල පහල ඉන්න මිනිස්සුන්ට හිතෙනවා වෙඩි තියන්න ඕන, බෝම්බයක් ගහන්න ඕන, වස ටිකක් දෙන්න ඕන, හුනියමක් කරන්න ඕන, පොඩි විනයක් කරන්න ඕන, පිහියෙන් අනින්න ඕන කියලා අනිත් මිනිස්සුන්ට හිතෙනවා. එතකොට ඒගොල්ලෝ හිතනවා අපි නම් වැඩේ කළා ආපහු නැගිටින්නම බැරි වෙන්න අපි වැඩේ කළයි කියලා හිතනවා. හිතුවා උනාට තමන් දන්නේ නැහැ අනිත් මනුස්සයාට අකාලේ මැරෙන්න තියෙන කර්මය තමන් හරහා ක්‍රියාත්මක වෙලා. තමන් නිකන් අතකොලුවක් බවට පත් වෙලා. දැන් අර මුගලන් හාමුදුරුවෝ ඝාතනය කරපු නපුරු මිනිස්සුන්ට සිද්ධ වුණේ ඒකයි. මුගලන් හාමුදුරුවෝ සතුවයි කර්ම ශක්තිය තියෙන්නේ. නමුත් මේ මිනිස්සු ඒකට අතපෝලා නිකන් අතපොරුස්ස ගත්තා. ඒ නිසා අපි හිතන්න ඕන, කල්පනා කරන්න ඕන සතෙකුගේ ජීවිතය විනාශ කරන්නට හිතෙනකොට, සතෙක් ගව මඩුවට විකුණන්නට හිතනකොට, සතෙක් මස් කෑම පිණිස හෝ ඝාතනය කරන්නට හිතනකොට Taman තේරුම් ගන්නට ඕනේ මේ සතාට අකාලේ මැරෙන්නට මොකක් හරි කර්මයක් ඇති. දැන් මේ මට මොකද වෙන්න යන්නේ? මම ඒකට අතපොවන්නයි යන්නේ. මම ඒකට දායක වෙන්නයි යන්නේ. ඉතින් ඒ සතා නම් කර්මානුරූපව මැරෙයි. අර දායක වීමේ කර්ම ශක්තිය අනන්ත සසරේ Tamanට විඳින්න සිද්ධ වෙනවා. අනන්ත සසරෙ විඳින්න වෙනවා. දැන් මේ කාරණේ පැහැදිලි කරගන්න ඉතාම වටිනා ජාතක කතාවක් අපේ දහම් පොතේ ජාතක කතා පොතේ තියෙනවා මතක භක්ත ජාතකය. මතක භක්ත ජාතකයේ සඳහන් වෙන්නේ එක්තරා බ්‍රාහ්මණ ආචාර්යවරයෙකුට ඕන වෙනවා මතක භක්ත කියලා යාගයක් කරන්න. ඒ යාගයට හොඳ ජව සම්පන්න තරුණ එළුවෙක් ගෙනල්ලා සෝදලා පිරිසුදු කරලා සුවඳ පැනින් නාවලා මල් මාල පලන්දලා බෙල්ල කපලා ඒ ලෙයින් තමයි ගිනි දෙවියන් පුදලා මේ යාගය කරන්නට සැලසුම් කරන්නේ. ඊට පස්සේ මේ බ්‍රාහ්මණ ආචාර්යවරයා තමන්ගේ සහචරයින්ට ගෝලයින්ට කතා කරලා කියනවා හොඳ ජව සම්පන්න තරුණ එළුවෙක් හොයාගෙන එන්න. හොයාගෙන ආවා. ඊට පස්සේ කියනවා දැන් මේක නාවලා පිරිසුදු කරලා සෝඳ පැණින් නාවලා මල්දම් පලන්දලා අරගෙන එනවා. සුවඳපණින් නාවලා මල්දම් පලන්දලා අරගෙන එනකොට එක තැනකදී මේ එළුව සිනහ පහල කරනවා. තව තැනකදී කඳුළු සලනවා. පස්සේ අර සේවකයෝ අහනවා මොකද සිනහ පහල කළේ මොකද කඳුළු සැලුවේ නමුත් මේ සතා කියන්නේ නැහැ බ්‍රාහ්මණ ආචාර්යවරයා ළඟදී අහන්න එතකොට මං කියන්නම් කියලා කියනවා දැන් අපි මෙතනදි ගැටලුවක් ඇති කරගන්න ඕනේ කොහොමද එළුව hina වෙන්නේ කොහොමද එළුව අඬන්නේ කොහොමද එළුව කතා කරන්නේ කියන එක නෙවෙයි අපට අවශ්‍ය වෙන්නේ මේ කතාවෙන් කියන පාඩම. එතකොට දැන් මේ එළුවව අරගෙන ගියා බ්‍රාහ්මණ ආචාර්යවරයා ළඟට. අරගෙන ගිහිල්ලා කියනවා ස්වාමීනි මේ එළුව එක තැනකදී සිනහ පහල කළා. එක තැනකදී කඳුළු සැලුවා. අපි ඇයිද කියලා අහපුවාම කිව්වේ නෑ ඔබ වහන්සේ ඉදිරියේදී කියන්නම් කියලා කිව්වා. පස්සේ මේ බ්‍රාහ්මණ ආචාර්යවරයා අහනවා මොකක් නිසාද සිනාසුනේ? පස්සේ මේ සතා කියනවා ස්වාමීනි මමත් පෙර ආත්ම භාවයක මතක භක්ත යාගයක් කරන්න කියලා එළුවෙකුගේ බෙල්ල කැපුවා. ඔබතුමා අද මේ කරන්න යන්න වගේම මමත් යාගයක් කරන්න කියලා මොකටද යාගය කළේ මගේ ජීවිතය සුවපත් කරගන්න කියලා හිතාගෙන තමයි මම එහෙම කළේ මම සතුටින් ජීවත් වෙන්න කියලා හිතාගෙන තමයි මම එහෙම කළේ. මම එළුවෙකුගේ බෙල්ල කැපුවා. ඒ බෙල්ල කපාපු අකුසල කර්මය ආත්ම 500ක් බෙලි කැපුම් කාලා තමයි මට මේ යන්නට සිද්ධ වුනේ. දැන් ආත්ම 499ක් ඉවරයි. අද ඔබ වහන්සේ මගේ බෙල්ල කපපුවාම 500 වෙනි ආත්මෙත් ඉවරයි. මම අදින් ඒ කර්මයෙන් නිදහස් වෙනවාය කියලා ඒ නිසා මට හරි සතුටක් ඇති වුණා කියලා කිව්වා. එතකොට කඳුළු සැලුවේ මොකද? ඊට පස්සේ මේ එළුවා කියනවා ස්වාමීනි මම කඳුළු සැලුවා නෙමෙයි මට කඳුළු සැලුණා. මොකද මට වෙච්ච දේ මම දන්නවා. අද මගේ බෙල්ල කපපුවාම ඔබ වහන්සේට වෙන වැඩේ මතක් වෙනකොට මට ඇත්තටම ඇඬුණා කියලා කිව්වා. පස්සේ මේ බ්‍රාහ්මණ ආචාර්යවරයා කියනවා කතාව ඇත්තනම් මම මොකටද මේ සතාගේ කරකට කරගහන්නේ? ඒ නිසා ඔබ ඕන හැටියකට මැරියම් මම නම් මරන්නේ නැහැ. මේ බ්‍රාහ්මණයා තීරණය කළා. මොකද දැන් මේ සතාට අකාලේ මැරෙන්න කර්මයක් තියෙනවා. මම මොකටද ඒකට අත ගහලා නිකන් අතමුච්ච පස්සේ මේ සතා කියනවා ඉතින් ඔබතුමා මාව මැරුවත් නොමැරුවත් අකාලේ තමයි මේ ජීවිතේත් මට මැරෙන්න වෙන්නේ ආත්ම 499ක්ම ඒ විදිහට තමයි මම මේ කර්ම විපාකේ භුක්ති විඳින්නේ. පස්සේ මේ බ්‍රාහ්මණයා කල්පනා කරනවා අනේ මරණ බීතියෙන් මේ සතා දොඩවලු. ඒ නිසා මේ පවුනේ මේ සතාගේ ජීවිතේ රකින්නට ඕන කියලා අර තමන්ගේ සේවකීන්ට කතා කරලා කිව්වා මේ සතා මරන්න එපා. අරගෙන ගිහිල්ලා නිදහස් කරන්න නිදහසේ ජීවත් වෙන්න ඉඩ අරින්න වෙන කාටවත් මරන්න ඉඩ දෙන්නත් එපා. එහෙම කියලා පිටත් කළා අර සතා බැම්මෙන් නිදහස් කරලා ලෙහෙලා නිදහසේ කොලාතු කන්නට ඉඩ සැලැස්සුවා. වැඩි වෙලාවක් යන්න උනේ නැහැ. පොඩි දුරක් ගිහිල්ලා පොඩි ගල්පරයකට නැගලා කොලාත්තකට බෙල්ල දිගු කරනකොට වැස්සවත් නැති වෙලාවක අකුණක් වැදුනා. වැදිලා අර ගලේ පොත්තක් ගැලවිලා බෙල්ල වැදිලා බෙල්ල කැපිලා ඔළුව එක පැත්තකට කඳ එක පැත්තකට ඇදගෙන වැටුණා. මේ මොකක්ද ඒ සතාගේ ජීවිතය අකාලේ විනාශ කරන්නට උපච්ඡේදක කර්මයක් සසරින් ගෙනත් තියෙනවා දැන් ඒක වලක්වන්න හැදුවට බෑ. හැබැයි තව පොඩ්ඩක් ඉක්මන් වුණා නම් මේ කර්මය කවුද කරගහගන්නේ? අර බ්‍රාහ්මණය විසින්. ඒ නිසා මතක තියාගන්න ඕනේ කෙනෙක් හිතෙන්න පුළුවන් ආ ඉතින් ගවය අපි ගව මඩුවට එහෙනම් විකුණලා මරන්නේ ඌටත් අකාලේ මැරෙන්න කර්මයක් ඇති. අපි එළුව කපන්නේ කුකුල කපන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ මාළු මරන්නේ එහෙනම් ඌටත් අකාලේ මැරෙන්න කර්මයක් ඇති. ඇත්තටම කර්මයක් තියෙන්න පුළුවන්. නමුත් මතක තියාගන්න ඕනේ උගේ කර්මයට අපි අත ගහන්නේ. ඒ සතාට ස්වභාවිකව උගේ කර්ම විඳින්නට තියෙන එක අපි අතපෝලා අපි උපක්‍රම කරලා ඝාතනය කරනවා කියලා කියන්නේ ඒ සත්වයා එතනින් නිදහස් වෙනවා එතන ඉඳලා Taman ඒ කර්මය කරපින්නාගෙන Taman සසර මුක්ති විඳිනවා හුවමාරු කරගෙන විඳිනවා ඇත්තටම අර සතාගේ කර්ම නෙමෙයි Taman විඳින්නේ Taman තව සතෙකුගේ ජීවිතය ඝාතනය කරන්න ක්‍රියාත්මක වීමේ කර්ම විපාකය. එතකොට එක්සත්වයේ කර්මයෙන් නිදහස් වෙනකොට තව බොහෝ දෙනා කර්ම රාශි කරගන්නවා. ඒ නිසා ගවයන් ඝාතනය කරන, එළුවන් කුකුලන් ඝාතනය කරන මේ සත්ව ඝාතනයට ඇබ්බැහි වෙන යොමු වෙන හැම කෙනෙක්ම Tamanට නොදැනුවත්වම ඒ ඒ සත්තුන්ට අකාලේ මැරෙන්නට තියෙන කර්මය Taman දෝතට අරගෙන ඒ සත්තු නිදහස් වෙනවා. Taman එතනදලා සසර දුක් භුක්ති විඳින්නට මඟක් හදාගන්න. ඒ නිසා අපි මේක නුවණින් තේරුම් ගත්තාම කවමදාකවත් තමන්ගේ සුවය, තමන්ගේ සැපය, තමන්ගේ යහපත, තමන්ගේ සහනය, තමන්ගේ ප්‍රතිලාභය වෙනුවෙන් කවදාවත් සතෙකුගේ ජීවිතයක් විනාශ කරන්නට එපා. එහෙම කළොත් ඒ කර්ම ශක්තිය Tamanට අනන්ත සසරේ ඔය විදිහෙන් භුක්ති විඳින්න සිද්ධ වෙනවා. එක්කෝ Taman තුලින්ම මතුවලා විපාකත්වයට පැමිණෙනවා, එක්කෝ අන්න පුද්ගලයෝ හරහා විපාකත්වයට පැමිණෙනවා. අපි හිතමු Taman හරහා මතුවෙන්න ඉඩකුත් නැහැ. අනුන් හරහාමත් වෙන්න ඉඩකුත් නැහැ. එතකොට මොකද වෙන්නේ? එතකොට සබා දහම හරහාමත් වෙනවා අකුණක් ගහලා ගහක් කඩන් වැටිලා හදිසි අනතුරක් වෙලා ගම් වතුර ගලලා මුහුද ගොඩ ගලලා ඕනම විදිහකට ජීවිතය අකාලේ විනාශ වෙන්න පුළුවන් සබා දහම. ඒතර සබා දහමෙන් සිද්ධ වෙනකොට නම් අපි හිතනවා අනේ ඉතින් කර්මනේ කියලා. නමුත් පුද්ගලයෙක් ඉදිරිපත් වෙලා එහෙම ක්‍රියාත්මක වෙනකොට අපි ඒක ඒ සතාගේ කර්මය කියලා දකින්නෙත් නැහැ. අපි හුවමාරු කරගන්නවා ඒ කර්මය කියලා අපිට වැටහීමකුත් නැති වෙනකොට ඒ කර්මයට අපි දායක වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ප්‍රාණඝාතයෙන් වළකින්නට කියලා දේශනා කරන්නේ අපාගත වෙන නිසා විතරක් නෙවෙයි පින්නතුනේ. අපි මිනිස්සු හැටියට ඉපදිලා අපේ කර්මත් ලෙහාගෙන විමුක්තියට යන්නට ඕන මේ ගමනේදී අපි අපේ කර්ම මදිවට අනුන්ගේ කර්ම වලටත් ඇඟිලි ගහලා දෝතට ගන්නවා නම් ඇයි සත්වය ඝාතනය කරනවා කියලා කියන්නේ ඒ සත්තුන්ට අකාලේ මැරෙන්නට තියෙන කර්ම වලින් ඒ සත්තු නිදහස් කරනවා අපි එතන ඉඳන් අලුත් කර්මයක් රාශි කරගන්නවා ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන තමන් මනුෂ්‍ය නම් මනුෂ්‍ය කියන්නේ මනසින් උසස් සත්වයක් නම් කවදාවත් මේ තියෙන කර්ම ගොන්නට තවත් පටලැවෙන කර්ම එකතු කරගන්න එපා. මේක ඉමක් කොනක් නෑ. එතකොට ඒ කර්ම Taman තුලින්ම මතුවලා සියදි විනාශා ගන්නට පෙළඹුණොත් ඒකෙත් ඉවරයක් නෑ. නැවත නැවත ජීවිත හානි සිද්ධ වෙනවා. අනුන් වෙතින් අපිට ඒ කර්ම ශක්තිය ක්‍රියාත්මක වුණත් ඊට පස්සේ වෛරය, ක්‍රෝධය හටගෙන එතනින් එහාට දිගින් දිගට ඒ පටලැවිල්ල යනවා. සබාධම තුලින් ක්‍රියාත්මක වුණත් අපට අපේ ජීවිතය අහෝසි වෙනවා. ඒ නිසා මේ මොන ක්‍රමයෙන් හරි ඒ කර්මය අපි වෙත ක්‍රියාත්මක වෙනවා. එහෙම ක්‍රියාත්මක වෙනකොට අනන්ත සසරේ දුක් විඳින්නට සිද්ධ වෙනවා. ඒ නිසා යමෙක් Tamanට ආදරේ නම් ඒ තැනත්තා කවදාවත් අනුන් නොනසිය යුතුයි. අනුන්ගේ ජීවිත රකින්න තැනත්තා පමණයි Tamanගේ ජීවිත රැකගන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒ නිසයි. මේ ගාථා ධර්මය තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ බෝධිරාජ කුමාරයා අරමුණු කරගෙන බෝධිරාජ කුමාරයා කියලා කියන්නේ රාජකුමාරයෙක් ඒ රාජකුමාරයා කල්පනා කළා ලෝකේ කවුරුවත් හදලා නැති විදිහේ සුවිශේෂ මාලිගාවක් මම හදන්න ඕනේ. එහෙම හදන්න ඕනේ කියලා සිතලා හොඳ දක්ෂ වඩු කාර්මිකයෙකුට කතා කරලා කිව්වා තනිකර දැවේ ලීවලි මේ මාලිගාව නිර්මාණය කරන්න ඕන හරියට ඈතට පේන්නේ වතුරේ පිපිලා තියෙන නෙළුමක් වගේ. එතකොට ජල තටාකයක් මැද්දේ තමයි මේ මාලිගාව නිර්මාණය කරන තනිකර පද්මයක් නෙළුමක් පිපුණා වගේ තමයි පෙනෙන්නේ. එතකොට මේ විදිහට අවුරුදු ගාණක් වෙහෙස මහන්සි වෙලා දක්ෂ වඩු කාර්මිකයා මේ මාලිගාව නිර්මාණය කරා. නිර්මාණය කළාට පස්සේ බෝධිරාජ කුමාරයා කල්පනා කරනවා දැන් මේ මාලිගයට ප්‍රවේශ වීමේ මංගල්‍ය ගෘහ ප්‍රවේශ මංගල්‍යයට බුදුරජාණන් වහන්සේට ආරාධනා කරන්න ඕන. එහෙම ආරාධනා කරන්න තීරණය කරලා තථාගතයන් වහන්සේට ඇරයුමක් කළා ස්වාමීනි මගේ ගෘහ ගෘහ ප්‍රවේශ මංගල්‍යයට බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නය දානෙට වඩින්න. එහෙම ආරාධනා කරලා එදා බුදුරජාණන් වහන්සේ වඩින දවසේ අදිෂ්ඨානයක් කරගත්තා මට දරු සම්පතක් ලැබෙනවා නම් මොකද ඒ වෙනකොට බෝධිරාජ කුමාරයාට දරුවෝ නැහැ. ඊට පස්සේ ඔහු අදිෂ්ඨානයක් කරගත්තා මට දරු සම්පත් ලැබෙනවා නම් තථාගතයන් වහන්සේ මේ පාවඩය මතින් දානශාලාවට වඩීවා කියලා ප්‍රධාන දොරටුවේ ඉඳලා දානශාලාව දක්වා පාවඩයක් එළුවා. බුදුරජාණන් වහන්සේ දොරටුව ළඟට වැඩම කරලා හිටගෙන නැවතුණා. බෝධිරාජ කුමාරයා ආරාධනා කරනවා ස්වාමීනි පාවඩේ මතින් වඩින්න. බුදුරජාණන් වහන්සේ නිහඬයි. ආයත් ආරාධනා කරනවා ස්වාමීනි මම ඊටාම සදහසිතින් මේ සියල්ලක් සම්පාදනය කළේ තථාගතයන් වහන්සේ ධම්සලට වඩින්න මේ පාවඩේ මතින්. බුදුරජාණන් වහන්සේ නිශ්ශබ්දයි. තුන්වෙනි වතාවටත් ආරාධනා කළා බුදුරජාණන් වහන්සේ නිහඬ වැඩ හිටියා. ඊට පස්සේ ආනන්ද හාමුදුරුවෝ කාරණේ තේරුම් අරගෙන ආනන්ද හාමුදුරුවෝ කියනවා කුමාරයනි මේ පාවඩේ අකුලන්න. තථාගතයන් වහන්සේ පාවඩේ මතින් වඩින්න කැමති නැහැ. ඊට පස්සේ පාවඩේ ඇකුළුවා. අකුලලා ඉවරලා බුදුහාමුදුරෝ දානශාලාවට වැඩියා. බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දන්පැන් පූජා කළා. පූජා කරලා නිම වෙලා බෝධිරාජ කුමාරයා ළඟට ගිහිල්ලා අහනවා ස්වාමීනි මම මේ තරම් සදහසිතින් මේ දන්පැන් සැකසුවේ. මම තථාගතයන් වහන්සේ කෙරෙහි බොහෝම ප්‍රසාදයෙන් කටයුතු කරන කෙනෙක්. ඒක තථාගතයන් වහන්සේ දන්නවා. එච්චර සමීප දායකයෙක් වෙලත් ඇයි මම එළඹ පාවඩේ මතින් බුදුරජාණන් වහන්සේ වැඩම කළේ නැත්තේ? පස්සේ බුදුහාමුදුරුව අහනවා කුමාරයනි මොකක් හිතාගෙනද පාවඩේ එළුවේ? පස්සේ කිව්වා මට දරු සම්පතක් ලැබෙනවා නම් තථාගතයන් වහන්සේ මේ මතින් වඩින්න කියලා හිතාගෙනයි මම එළුවේ. ආ ඒ නිසා තමයි වැඩම කළේ නැත්තේ කියලා බුදුහාමුදුරුව දේශනා කළා. එතකොට බෝධිරාජ කුමාරයා අහනවා ඒ කියන්නේ මට දරු සම්පත ලැබෙන්නේ නැද්ද? පස්සේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා කුමාරයනි ඔබට මේ ජීවිතයේ දරු සම්පත් ලැබෙන්නේ නැහැ. ඒ කුමක් නිසාද? පස්සේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ඔබත් ඔබේ බිරිඳත් පෙර එක්තරා ආත්ම භාවයක තවත් පිරිසක් සමග නැවක නැගලා විදේශයට යන අතරතුරේ අතර මග මහ මොහොතේදී සුලි කුණාටුවකට අහු වෙලා නැව මුහුදුපත් වුණා. බොහෝ දෙනා ජීවිතක්ෂයටපත් වුණා. නමුත් ඔබත් ඔබේ බිරිඳත් ඒ නැවෙන් කැඩිලා බිඳිලා ගිය ලී කොටයක දව කඳක ආධාරයෙන් ඔබ දෙදෙනා යම්තම් දිවි රැකගෙන ඒ ආසන්නයේ තිබිච්ච පාළු දූපතකට ඔබ දෙදෙනා ගසාගෙන ගියා. මේ දූපතේ කවුරුත් මිනිස් වාසයක් නැහැ. ගස් කොළන් තියෙනවා. විශාල කුරුළු රංචුවක් ජීවත් වෙනවා. ඔබ දෙදෙනාට ගස් කොළන් වල කොළ මල් ගෙඩි අලපොතු මේවා කාලා ජීවත් වෙන්න ඉඩකඩ තිබුණා. නමුත් ඔබ කලේ රස තෘෂ්ණාවත් ඒ වගේම පහසුවත් පෝෂණයත් හැම දෙයක් ගැනම කල්පනා කරලා අර කුරුළු කූඩවල තියෙන බිත්තර අරගෙන ගිනි ගොඩක් ගහගෙන පුළුස්සලා බිත්තර කෑවා. එතකොට bitter කාලා ජීවිතේ පවත්වා ගත්තා. ඊට පස්සේ ටික කාලයක් යනකොට දැන් මේ කුරුළු කූඩවල ඔක්කොගේම bitter ඉවරයි. ඊට පස්සේ කුරුළු පැටව් අල්ලගෙන පුච්චලා කෑවා. ටික කාලයක් යනකොට කුරුළු පැටවුත් ඉවරයි. ඊළඟට මහ කුරුල්ලෝ අල්ලගෙන පුලුස්සගෙන කෑවා. ඔබ දෙපළ නිසා ඒ දිවයිනේ සම්පූර්ණම කුරුළු සංහතියම අතුරුදහන් වුණා. එතකොට මේ විදිහට ඔබ දෙන්නත් එක්කලා මේ පාප කර්මය කරගත්තේ. අලුතරමින් එක්කෙනෙක්වත් ඒ පාප කර්මයට සම්බන්ධ වෙලා අනිත් කෙනා ගැලවිලා හිටියා ඒ අනේකා නිසාවත් දරු සම්පත් ලබන්නට තිබුණා. නමුත් දෙන්නත් එකම කරගත්තු පාප කර්මය නිසා රාජකුමාරයනි ඔබට මේ ජීවිතේ දරු සම්පත් ලබන්නට වාසනාවක් නැහැ. එනිසයි ඔබේ අදිෂ්ඨානයේ පරිදි තථාගතයන් වහන්සේ මේ පාවඩේ මතින් නොඇඩියේ කියලා කාරණා පැහැදිලි කරලා දීලා එතනදි තමයි මේ ගාථා ධර්මයේ දේශනා කරන්නේ අත්තානං චේප්‍යං ජඤ්ඤා රක්ඛේයනං සුරක්ඛිතං තින්න මඤ්ඤ තරං යාමං පටිජග්ගේය පඬිතෝ. තමන් තමන්ට ආදරේ නම් ඒ තමන්ට ආදරේ කියලා දැනෙන ඥානවන්තයා කරලා තමන් රැක ගන්නට සුදුසු වැඩපිළිවෙලක් පුහුණු කරන්න. තමන් රැක ගන්න සුදුසු වැඩපිළිවෙල කියන්නේ මොකද්ද? අත්තානං රක්ඛන්තෝ පරං රක්කතේ පරං රක්ඛන්තෝ අත්තානං රක්කතේ. යමෙකුට තමන් රැක ගන්න ඕන නම් අනුන් රකින්න කැප වෙන්න, අනුන් රකින්න කැප වෙන තැනත්තා ඒ කුසල බලයෙන්ම තමයි තමන්ගේ ජීවිතය සුරක්ෂිත කරගන්නේ. පින්නතුනි යම් කෙනෙක් ප්‍රාණඝාත අකුසලයෙන් වැළකීලා અભය දානමය කුසල් සිද්ධ කර ගන්නවා නම් හොර හතුර මංකොල්ලකාරෝ අසත්පුරුෂෝ Taman වටා කොතෙක් හිටියත් අපේ ජීවිත ලේසියෙන් විනාශ කරන්න බෑ කෙනෙක්. එහෙම කරන්නට පුළුවන් කමක් නැහැ මේ ජීවිතය කියන එකක් මිනිසුන්ට හිතූ හිතූ හැටියට ඝාතනය කරන්න නසන්නට පුළුවන් කමක් නැහැ. ඒකට දුර්වලකමක් ඒතනත්තා සතුවක් තියෙන්නට ඕන. දැන් බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයේහි එක්තරා ස්වාමීන් වහන්සේ නමක් වැඩ හිටියා. උන්වහන්සේ කුඩා කාලේ ඒ කියන්නේ මව් කුසේ ඉන්න කාලේ අම්මා මිය ගියා. එතකොට දැන් අම්මා මැරුණන් පස්සේ ඉතින් කුසේ ඉන්න දරුවා ගැන ආයෙ කතා කරන්න දෙයක් නැහැ නේ. අනිවාර්යෙන් දරුවත් මිය යනවානේ. ඒ නිසා අනිත් අය මොකුත් මේ ගැන සෙව්වේ බැලුවේ නැහැ. සුදුසු විදිහට මේ මවගේ ශරීරය ආදාහනය කරනවා. ඒතර ඉන්දියාවේ අදටත් ඒ ආදාහනය කරනකොට දර බොහොම ස්වල්පයි දාන්නේ බාගෙට පුච්චලා ඇදලා ගංගානම් ගඟට දානවා. එතකොට මේ මෑණියන්ගේ ශරීරය අර විදිහට පුලුස්සනකොට ඒ පුලුස්සන්න ඉන්නවා සොහන් පල්ලෝ කියලා. සොහන් පල්ලෝ කියන්නේ අර මිනිහ එහාට මෙහාට පෙරලා පෙරලා ගින්දර දැල්ව දැල්ව පුච්චන අය. ඒතර මේගොල්ලෝ අර උල් වලින් ඇන ඇන එහාට මෙහාට පෙරල පෙරල මේ මල කඳ පුච්චනකොට අර ගිනිගෙන දැවෙන මල කඳේ කුස පුපුරලා එකපාරට දරුවා වීසි වෙනවා එළියට. ඊට පස්සේ එළියට වීසි වෙලා බලනකොටත් ඒ දරුවට පණ තියෙනවා. පස්සේ ගෙනihin හදා වඩා ගන්නවා ලොකු මහත් වෙනකොට මේ තමන්ගේ ජීවිත කතාව අහලා මේ සසර බිය ඇති වෙලා පැවිදි වෙලා පසු කාලයක රහත් වෙනවා උන්වහන්සේ තමයි මේ සම්බුද්ධ ශාසනයේ සංකිච්ඡ මහරහතන් වහන්සේ හැටියට පසු කාලයක ප්‍රකට වෙන්නේ එතකොට උන්වහන්සේගේ ජීවිතය අර මව් කුසේ ඉඳදී අම්මා මැරිලත් අර විදිහට ගිනි ගොඩට දාලත් අර උල් වලින් ඇනලත් මෙච්චර දේවල් කරලා උන්වහන්සේගේ ජීවිතය අහෝසුනේ නැත්තේ ඇයි සසර ඒ වගේ ජීවිතේ තොර වෙන්නට සුදුසු කර්ම වේගයක් ඒ මොහොතේ උන්වහන්සේට මතුවෙන්නට ඉඩ තිබුණේ නැහැ ඒ වගේම අනිවාර්යෙන් ඒ භවයේ රහත් වෙන්නට ප්‍රාර්ථනා ඇති කරගෙන කුසල් දහම් කරගෙන සිත පුහුණු කරගෙන උන්වහන්සේ පැමිණි. ඉතින් මේ විදිහට අපි අපි රැකෙන්නට ඒ කියන්නේ අපේ අපි ආරක්ෂා වෙනවා කියන එක අපට අනුන්ගෙන් බලාපොරොත්තු වෙන්නට පුළුවන් කමක් නැහැ පිටුතුන. මුරකාවල් යොදාගෙන, යතුරු දාගෙන, ඉබ්බෝ දාගෙන, එතකොට මුරකරුවන් තියාගෙන, අවියාවද තියාගෙන කොච්චර හිටියා වුණත් දුර්වලකම මතුවෙන්නේ Taman තුලින්මයි. ඒ නිසා තථාගතයන් වහන්සේ දේශනා කරන අන්තලික්කේන සමුද්ද මජ්ජේන පබ්බතානම් විවරම් පවිස නවිච්ඡති සෝ ජගතිප්පදේසෝ යත්තට්ඨිතම් මුංචය පාප කම්මං. යම් පාප කර්මයක් Taman කරගෙන තියෙනවා නම් අකාලේ ජීවිතේ නැසෙන්නට ආකාශයේ සැඟවිලා හිටියත් මහ පොළවේ සැඟරියා හිටියත් පර්වත කුහරයක සැඟවිලා හිටියත් මුහුදු පතුලේ හිටියත් ඒ තනත්තාට රැකෙන්න බෑ. ඇයි තමන් ඉන්න තැනමයි තමන්ගේ සිත තියෙන්නේ. තමන්ගේ සිත තියෙන තැනමයි කර්ම ශක්තිය තියෙන්නේ. ඒ තමන් කොතනද කර්ම ශක්තිය කොතනද එතනේ කර්ම විපාකත්වයට පැමිණෙන්නේ. ඒ නිසා තමන් තමන්ට ආදරේ නම් එබඳු මිනිසුන් කවදාවත් තමන්ගේ ජීවිතය අකාලේ විනාශ වෙන විදිහේ කර්ම රාශි කරගන්න එපා කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අපේ ජීවිත අකාලේ විනාශ වෙන්නේ මොන විදිහේ කර්ම වලින්ද ප්‍රධාන වශයෙන්ම ප්‍රාණඝාත අකුසලයෙන්. ඉතින් ඒ නිසා ඒ ප්‍රාණඝාතය ගත්තහමත් ඊටාම සංවේගජනකම දේ තමයි නිකං සත්තු මරනවා විතරක් නෙමෙයි Tamanට මහෝපකාරී වෙන මව්පියන් වගේ Tamanගේ ජීවිතයට පෝෂණය ගෙනත් දෙන ගවයින් එළුවන් ඝාතනය කරලා මිනිස්සු ඒ සත්තුන්ගෙන්ම මස් කන්නට පෙළඹෙන මේ ස්වභාවය ඊටාම පහත්ම මානසික තත්ත්වයක් හැටියට තමයි ධර්මානුකූලව අපට හඳුනා ගන්නට තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අතීත කාලයේ මේ මිනිසුන්ට වයසට යාම පිපාසය කුසගින්න වැනි ස්වභාවික පීඩා කීපයක් විතරයි තිබුණේ. නමුත් මේ ගව මාංශ භුක්ති විඳින්න පටන් ගත්තට පස්සේ අප්‍රමාණ රෝග පීඩා මේ සත්ව සංහතියට වැළඳෙන්නට පටන් ගත්තයි කියන බව තථාගතයන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම ගවයා කියලා කියන්නේ මිනිස්යාට මහත් වූ සම්පත කෘෂිකර්මයෙන් පෝෂණය වෙන ජීවත් වෙන රටවල ගවයා කියලා කියන්නේ මහත් වූ සම්පත. ඒ තරම් පිහිටක් Taman ගවය ඇති කරලා එහෙම කරන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් මේ මිනිස්සෙන්ට මහෝපකාරී වෙන ඒ වගේ සතෙකුගේ මාංශය අනුභව කරන්න තරම් පෙළඹෙනවා කියලා කියන්නේ ඊටාම පහත්ම මට්ටමේ මානසික තත්වයකට මිනිස්සු ඇද වැටෙනවා. ඒ නිසා හැකි පමණින් ඒ බඳු ප්‍රාණඝාතයන්ට සම්බන්ධ නොවෙන්නට ඒ වගේම හැකි පමණින් ඒ සත්වයන්ගේ ජීවිත ආරක්ෂා කරන්නටත් අපි උත්සාහවත් වෙන්න ඕන. ඊළඟට පින්නතුනේ මේ અભේදානය સિદ્ધ කරනවා කියලා කියනකොට අද හුඟක් දෙනා ක්‍රියාත්මක වෙන්නෙම සල්ලි ටිකක් එකතු කරගෙන ගව මඩුවට ගිහිල්ලා අර මරන්න හදන සතා නිදහස් කරගෙන එනවා. ඒක හොඳයි. හැබැයි දැන් ටික කාලයක් යනකොට මේක එක්තරා ව්‍යාපාරයක් බවට පත් වෙලා. මොකද ගව මඩුවේ ඉන්න මිනිස්සු දන්නවා එහෙම ගෙනියන්න ආවම කීයයි කිව්වත් ගන්නවා. එතකොට අර එක ගවයෙකුගේ වටිනාකම වගේ දෙතුන් ගුණයක් මේ මිනිස්සු මිල කියනවා. කිව්වන් පස්සේ ඉතින් කීයයි කෝ පින්කමට අඩු කරන්න හොඳ නැහැ. මේක පින්කමක් නේ අපි කරන්න කියලා අර ඉල්ලන ගාන කීයද ඒ ගාන දෙනවා. ඒක පින්කම නෙමෙයි. ගොක්කම කියලායි කියන්නට නෑ. මොකද පින්කමක් කරන්න ගියා කියලා අපි කඩමුදලාලි පෝෂණය කරනවා කියන එක නෙමෙයි පින්කම කියලා කියන්නේ. මුදලාලිටත් අවශ්‍ය දේ අපි දෙනවනේ. එතකොට මුදලාලිට භාණ්ඩේ වටිනාකම දෙනවා. හැබැයි මුදලාලි කියන කියන ගණන් දීලා ගන්නවා කියන එක නෙමෙයි පින්කම කියලා කියන්නේ. පින්කම කියලා කියන්නේ අපි සත්භාවයෙන් ලෝකයේ වෙනුවෙන් කරන යහපතක් අනුන්ගේ කෛරාටිකකම් වලට රැවටෙන එක නෙමෙයි. නමුත් අද කාලේ හුඟක් වෙන්නේ පින්කමේ නාමයෙන් අනුන්ගේ කපටිකම් වලට කෛරාටිකකම් වලට රැවටිලා ඒකත් පින්කමේ ගොඩට තමයි දාගන්නේ. අනේ පින්කම් කරනකොට මේ අඩු කරන්න හොඳ නැහැ. එහෙම බාධා කරන්න හොඳ නැහැ. අපි මුදලට තෘෂ්ණාවේ අඩු කරනවා නම් ඒක සුදුසු නැහැ. නමුත් අනුන්ගේ කෛරාටිකකම් වලට රැවටෙන්නේ නැති වෙන්නට අපි වග බලා ගන්න ඕනේ. ඒක ප්‍රඥාව. ඒ නිසා ඥාන සම්ප්‍රයුක්තව අපි කරන පින්කම් කරන්නත් ඕනේ. ඉතින් අද මේ වර්තමානයේ වෙනකොට සිද්ධ වෙන්නේ පින්නතුනේ අර විදිහට කඩ මුදලාලි දන්නවා මේකට කීයයි කිව්වත් අරගෙන යනවා. ඒ නිසා වැඩි ගාණක් කියනවා. ඊට පස්සේ ඒ අරගෙන ගියාට පස්සේ පහවදා ඒ මුදලෙන්ම තව තුන් දෙනෙක් විතර අරගෙන ගෙනල්ලා ඝාතනය කරනවා. මේ විදිහට එක චක්‍රයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මේවා ගැනත් අපි සිහි කල්පනාවෙන් අවදියෙන් ඒ தත්වයෙන් අවම කරන්න පුළුවන් නම් වඩා හොඳයි. දැන් මේකෙන් කියන්නේ සල්ලි දීලා ගව මඩුවෙන් ගවයෙක් නිදහස් කිරීම වැඩක් නැහැ කියලා නෙමෙයි. ඒක තත්පරයකට හරි සතෙකුගේ ජීවිතයක් රකින්න පුළුවන් නම් ඒක උත්තරම කුසලයක්. ඒක මහා અભේදානමය කුසලයක්. හැබැයි අපි અભේදානමය පින්කම් හෝ අවශේෂ කවර පින්කමක් කළත් ඒක නිකන් මෝඩ විදිහට අඥාන විදිහට කරන්නේ නැතිව ඒ අපි වියදම් කරන දෙයින් තවත් පරිහානියක් සිද්ධ නොවන තැනට අපිට වග බලා ගන්න පුළුවන් නම් ඒකෙන් කුසලයේ ඥාන සංප්‍රයුක්ත කුසලයක් හැටියට අපිට සිද්ධ කර ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ සඳහා අපිට කරන්න පුළුවන් ක්‍රමෝපායම් බොහොම තියෙනවා. දැන් මේ පහුගිය දවසකත් අපේ දායක මහත්මයෙක් සිහිපත් කළා ඒ අභයදානය සිද්ධ කරන්න ඒ පිළිබඳව සැලකිලිමත් වෙනකොට ඒ ගවය විකුණන තැන් පිළිබඳව අවදීන් ඉන්නවා. ඒ පිළිබඳව පොඩ්ඩක් ආරංචි කරලා බැලුවා ඔන්න අහවල් තැන ගවයෙක් විකුණන්නට ලෑස්ති වෙනවා. ඒතර විකුණන්නට ලෑස්ති පස්සේ ඒ ගවයා විකුණන්න හදන තැනට ගිහිල්ලා ඒ සතාව ගන්න පුළුවන් වුණොත් සතාගේ ජීවිතයත් රැකෙනවා අර මිනිස්යාගේ ජීවිතයත් රැක්කා වෙනවා. දෙන්නෙකුට මේ දාණය දුන්නා වෙනවා. ඇයි ගවයාගේ ජීවිතේ මරණයෙන් නිදහස් කරගත්තා. අර මිනිස්යා මේ ගවයා ගවඝාතනාගාරයට විකුණුවා නම් අනන්ත සංසාරයේ කල්ප කාලාන්තරයක් අකාලේ මැරෙන්න සුදුසු අකුසල කර්මයකුයි කරගන්න. ඒ මිනිස්යාවත් අපට එකෙන් ගලව ගන්න. එතකොට සුළු මුදලකින් මිනිසයාටත් અભේදානය දීලා ගවයාටත් અભේදානය දීලා අර්ථ සම්පන්න ඥාන සම්ප්‍රයුක්ත කුසලයක් කරගන්නවා ඒ අපි වැය කරන මුදල ආපහු සතෙකුගේ ඝාතනය පිණිස වැය වෙනව නෙමෙයි අර gedara මිනිස්සු කාලා ඇඳලා ජීවත් වෙන්නටයි ඒක යොදාගන්නේ. ඉතින් මේ වගේ අපිට උපක්‍රමශීලී ක්‍රම භාවිතා කරන්න පුළුවන්. මොකද මේක ව්‍යාපාර බවට පත් වෙනකොට මිනිස්සු එක එක වංචනික විදිහට මිනිසුන්ව හුරාගෙන කන්නට ක්‍රමෝපායන් සකස් කරගන්න නිසා. ඊළඟට තව ක්‍රමයක් අපට පහුගිය කාලේ ආරංචි වුණා ඔය නුවර ප්‍රදේශයේ එක්තරා ධනවත් පුද්ගලයෙක් ඒක ආරංචි වෙච්ච හැටියට ගව ඝාතක ආගාරයක් පවත්වාගෙන යන්නට මාසයකට හෝ අවුරුද්දකට රජයට මුදල් බැදලා මං හිතන්නේ අවසරයක් ගන්නට ඕන. එතකොට ඒ අවසරය ගත්තන් පස්සේ ඒ අවුරුද්ද තුල ගව ඝාතනය කිරීමේ පූර්ණ වගකීම ඒ තනත්තාටයි තියෙන්නේ. එතකොට මේ ධනවත් පුද්ගලයා මොකද කළේ? එක අවුරුද්දකටම සල්ලි බඳලා ගව ඝාතකාගාරය Tamanට වෙන් කරගත්තා. වෙන් කරගෙන කිසිම ගවයෙක් මේ අවුරුද්ද තුල ඝාතනය නොකරන්නට ඔහු නියෝගයක් නිකුත් කළා. එතකොට ඊටාම ධාර්මික විදිහට අවුරුද්දම ඒ ගවඝාතකාගාරේ ගවයෝ ඝාතන වෙන එක එතනින් ඒ අවුරුද්දටම ඉවරයි. මොකද ඉතින් එහෙම කරන්නට යම්කිසි ලොකු මුදලක් අතේ තියෙන්නට ඕන අතේ තියෙන්නත් ඕන ප්‍රඥාව තියෙන්නත් ඕන. ඉතින් මේ වගේ උපක්‍රම භාවිතා කරන්න පුළුවන්. ඊළඟට සමහර පළාත්වල නුවරම මං හිතන්නේ ඒ විනිසුරුවරේ නියෝග කරලා තිබුණා ඒ ප්‍රදේශයේ ගව ඝාතනය සම්පූර්ණයෙන් නවත්වන්නට කියලා තහනම් නියෝගයක් නිකුත් කරලා තිබුණා. ඉතින් මේ විදිහට තම තමන්ට පුළුවන් හැටියට තමන් නිලධාරියෙක් හැටියට විනිසුරුවරයෙක් හැටියට ක්‍රියාත්මක වෙනවා නම් නීතියේ ශක්තිය තමන්ට ඒ විදිහට භාවිතා කරන්න පුළුවන්. තමන්ට මුදල් හදල් තියෙනවා නම් තමන්ට මුදල් හදල් වල ශක්තිය භාවිතා කරලා ඒ ගව ඝාතනය ආදී සත්ව ඝාතනය වළක්වලා අභයදානය දෙන්නට පුළුවන්. ඒ වගේම තමන්ට முதலும் அணு நான் එච්චර බලපලුවන්කාරකමකුත් නැත්නම් තමන්ගේ ඔළුව පාවිච්චි කරලා ප්‍රඥාව පාවිච්චි කරලා තමන්ට සුළු මුදලක් තිබුණා වුණත් અභේදානය දෙන්නට පුළුවන්. මේ විදිහට අපිට විවිධ උපක්‍රම භාවිතා කරන්න පුළුවන්. අර වංචනිකයන්ගේ වංචාවලට හවු වෙලා මේක ව්‍යාපාරයක් කරනවා වෙනුවට අපිට અභේදානය સિદ્ધ කරමින් මිනිසුණු සත්ත්වයන් දෙගොල්ලම රැක ගන්නට අපිට ඥාන සංප්‍රයුක්ත වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කරන්න දියත් කරන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට පෙන්නතුනේ මේ અભේදානය කියන එක තව සමහර උගාක් දෙනා වරදවා තේරුම් අරගෙන ඉන්නවා හරියටම ගෙනහිල්ලා බෙල්ල තියලා මේ අර කඩුව උස්සලා එහෙම නැත්නම් මන්නේ උස්සලා කොටන්න ලෑස්ති වෙනකොට ගලවගෙන ආවොත් තමයි හැබෑම અભේදානය සිද්ධ වෙන්නේ කියලා උගාක් දෙනා හිතාගෙන ඉන්නවා. ඉතින් ඉතින් ඒකට නම් ගවදාර්ථකාගාර පවත්වන්නම සිද්ධ වෙනවා. නැත්තම් ඉතින් බෙල්ලට කොටන්න ලෑස්ති වෙනකොට ගේන්න විදිහක් නැහැනේ. අන්න ඒ විදිහේ අඥාන අදහස් වලින් සමහර කෙනෙක් මේ කටයුතු කරන බව පේනවා. මම මේ කියපු කාරණේ තේරුණාද වෙනවද? ඒ කියන්නේ සමහරව හිතනවා අර බෙල්ලට කොටන්න ලෑස්ති වෙනකොට තමයි ගලවගෙන එන්න ඕනේ. එතකොට තමයි හැබැයි අබේ දාන්නේ. ඉතින් බෙල්ලට කොටන්නේ නැහැනේ. අනිත් තැන්වල ඒ කොටන්නේ ගවඝාත කාගාරනේ. ඉතින් ඒගොල්ලන්ට අබේ දාන්නේ දෙන්න නම් හැමදාම ගවඝාත කාගාර පවත්වාගෙන යන්න වෙනවා. ඒ නිසා එහෙම එකක් නෙවෙයි පින්නතුනේ අපට කල් වේලා ඇතිව හරි කෙනෙකුගේ මරණය සිද්ධ වෙන්නට යනවා කියලා දැනෙනවා නම් සතෙකුගේ හරි මිනිස්සෙකුගේ හරි අපිට පුළුවන් නම් එතනින් වළක්ව ගන්නට උපක්‍රම කරන්න ඒක ඊටාම ඥාන සම්ප්‍රයුක්ත અભේදානමේ කුසලයක්. උදාහරණයක් හැටියට කියනවා නම් අපි හිතමු අපි පාරේ යනකොට අපිට පේනවා අනිත් පැත්තෙන් මෝටර් සයිකලයක් එනවා. පාරේ කෙසෙල්ලෙල්ලක් හරි පොලිතින් බෑග් එකක් හරි වැටිලා තියෙනවා. මේක උඩින් ගියොත් අනිවාර්යෙන් ලිස්සලා වැටේ කියලා අපිට හිතෙනවා නම් අපිට ඒ කෙසෙල්ලෙල්ල පොලිතින් බෑග් එක අර පාරෙන් අයින් කරලා ඉවතට වීසි කරන්න පුළුවන් නම් අර බයිසිකලේ එන මනුස්සයා වැටිලා අතපය කඩා ගන්න එක වළක්වන්න මොකද්ද අපි ඒ කරන්නේ? මහා බෙදානමේ කුසලයි. ඒවා සුළු කටුවේ වඩ නෙවෙයි පින්නතුනේ. හැබැයි ඉතින් අර ಬೆಲ್ಲದ ಪೊಟಾಣಲ නැති වෙලා නැහැ. ඉතින් ඒ නිසා මේක අබේදානයක් කියලා පේන්නේ නැහැ. ඒ වගේම මේකේ හංවඩුවක් ගහන්න විදිහකුත් නැහැ. වෙන කෙනෙකුට කියන්න විදිහකුත් නැහැ. නමුත් ප්‍රඥාවෙන් සල්ලිත් වියදම් නොකොට ඊටාම ප්‍රබල විදිහෙන් කරගන්න පුළුවන් එබඳු කුසල් අබේදාන හැටියට මිනිස්සුන්ගේ ඔළුවට සංඥා මාත්‍රයක්වත් එන්නේ නැහැ. ඇයි ඒ තරම් පටු විදිහටයි ඒව පිළිබඳව හිතන්නට පුරුදු වෙලා ඊළඟට මේ පරිසරය රැක ගන්නවා කියන එක ඩෙන්ගු මදුරුව බෝ වෙන එක වළක්වන දක්වනවා කියන එක. එතකොට මේ ඩෙන්ගු මදුරුව බොහොම බොහෝ මිනිස්සුන්ගේ ජීවිත අකාල විනාශ වෙනවා. ඒ නිසා මිනිස්සුන්ගේ දිවි රකින්නට මම මට පුළුවන් හැටියට ඩෙන්ගු මදුරුව බෝ වෙන එක පාලනය කරනවා. මේ මොකද්ද? અભේදාන මහා කුසලයක්. එතකොට ඒකෙන් කියන්නේ මදුරු කීටයෝ මරන්න කියන එක නෙමෙයි පින්නතුනි. මදුරු කීටයෝ හැදෙන තැන් වළක්වන්න පුළුවන් නම් වතුර පිරෙන පොල් කට්ටක් වැවුනොත් ඒක මුණින් කරවන්න පුළුවන් නම් අනුන්ට බැන බැන දස් දෙවල් තිය නෙවෙයි. මේකේ මතුරු හැදුනොත් තව බොහෝ මිනිස්සුන්ගේ ජීවිත අකාලේ විනාශ වෙන්න පුළුවන්. ඒ නිසා ඒ මිනිස්සුන්ගේ ජීවිත රකින්නටත් ඒ වගේම මේකේ මතුරුව බෝ වුනොත් ඒ මතුරුවන්ටත් අකාලේ මැරෙන්නයි සිද්ධ වෙන්නේ. මතුරුවන්ගේ ජීවිතේත් රැක්ක වෙනවා. මිනිස්සුන්ගේ ජීවිතේත් රැක්ක වෙනවා. අර මතුරුව බෝ වෙන්න තියෙන ඉඩ කඩ අපිට පාලනය කරන්න පුළුවන් නම් ප්‍රඥාවෙන් ඒකයි ඥාන සංප්‍රයුක්ත කුසල් කියලා කියන්නේ සල්ලි මොහොන නැහැ અભේදාන කුසල් කරන්න හරියට Tamanට සිහිනුවණින් වැඩ කරන්න පුළුවන්. අද මුදලම ඉස්සරහට දාගෙන මුදල් ගෙවල ගන්න එක තමයි හැබැයි અભේදානය කියන මට්ටමට අද ගොඩාක් දෙනා හිතලා තියෙන නිසායි අර වගේ ඒවා මිනිස්සු කෛරාටික මිනිස්සු ඒවා ව්‍යාපාර බවට පමුණවාගෙන තියෙනවා. ඉතින් ඒ නිසා පෙන්නතුනේ અભේදානය පිළිබඳව කතා කරද්දී මේවා පිළිබඳවත් විශේෂයෙන් දැනුවත් වෙන්න ඕන. ඊළඟට අභේදානය ගැන කතා කරන හුඟක් දෙනා ගව ඝාතනය ගැන සත්ව ඝාතනය ගැන කතා කරනවා. හැබැයි මිනිස්සු ඝාතනය වෙන්න තියෙන ඉඩකඩ අහුවීම පිළිබඳව ඒගොල්ලෝ එච්චර උනන්දු වෙන්නේ නැහැ සමහර විට. ඒක ගැනත් අපි සැලකිලිමත් වෙන්නට ඕනේ. සත්තුන්ගේ ජීවිතය රකින්නවා වගේම මිනිස්සුන්ගේ ජීවිත රකින්නට. ඒ මිනිස් මිනිස්සුන්ගේ ජීවිත රකින්න පුළුවන් නම් සාමාන්‍ය සතෙකුගේ ජීවිතය රකින්නටත් වඩා සමාජයටත් යහපතක් දැන්. ඒකෙන් අපි කියන්නේ නෑ සතෙකුගේ ජීවිතේ වටිනාකම අපට මිල කරන්න පුළුවන් කියලා. මදුරුවෙක් වුණත් සතෙක් නම් සතෙක්. මිනිස්සෙක් වුණත් සතෙක් නම් සතෙක් ඒ නිසා සත්වයෙක් කියන පොදු සංකල්පනාවෙන් ගන්නකොට මිනිස්යාය, ගවයාය, මදුරුවාය, උකුණාය, මකුණාය කියලා ભેදයක් නැහැ. අපිට කවර සතෙකුගේ හරි දිවි රකින්න පුළුවන් නම් ඒක මහා අභේදානමය කුසලයක්. අපේ ලෝ මකුළු දැලක කුරුමිනියෙක් පැටලිලා ඉන්නවා. ඒ කුරුමිනියාගේ අඳු ටික කැඩෙන්නේ නැති වෙන්න පරිස්සමින් මකුළු දැලෙන් අයින් කරලා උන් නිදහස් කරන්න පුළුවන් නම් ඒක මහා අභේදානමය කුසලයක්. හැබැයි සත්භාවයෙන් කරන්න පුළුවන්. එනිසයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ චේතනාහම් මික්කවේ කම්මං වදාමි. චේතනාවයි කර්මයේ බවටපත් වෙන්නේ. ඒ නිසා අපි ගවයත් රැක ගන්නට ඕනේ, එළුවා කුකුලත් රැක ගන්නට ඕනේ, මිනිස්සයත් රැක ගන්න ඕනේ. අන්න කුඩා සත්තුත් අපට පුළුවන් ප්‍රමාණයෙන් රකින්නට ඕනේ. හැබැයි මේවා කියා දෙන්නේ හිතට බරක් කරගෙන හැමතිස්සෙම තැතිගැන්මෙන් මේකෙන් කර්මයක් සිදු වෙයිදෝ කියලා පසුතැවෙන්නට නෙවෙයි. අපට හැකි හැම මොහොතකම ඥාන සංප්‍රයුක්තව ඒ කුසලයට අත ගන්න. මොකක් පිළිබඳ වුණත් අපි අගතිගාමී වුණොත් අපිට දේවල් කරන්න පුළුවන් කමක් නැහැ. අපි අවේදානමය කුසලය સિદ્ધ කරනවා කියලා ඒකෙන් අන්තගාමී වුණොත් ඊට පස්සේ සත්තු නිදහස් කරන්න හදනවා මිනිස්සු මරන් කන්න හදනවා ඒ වෙනුවට. ඇයි අර සත්තු නිදහස් කරන්න කියලා. ඉතින් එතකොට සිද්ධ වෙන්නේ අවේදානයක් නෙමෙයි. එතකොට සිද්ධ වෙන්නේ අවේදානයක් නෙමෙයි දැන්. දේවදත්ත හාමුදුරුවෝ මත්ස්‍ය මාංශයෙන් වැළකී යුතුයි සියලු භික්ෂුන් වහන්සේලා කියලා ඉදිරිපත් කළා. ඉතින් හොඳ යෝජනාවක්. හැබැයි යෝජනාවෙන් අන්තිමට මොකද්ද කළේ? සංඝ බේදයක් කළේ අන්තිමට. ඉතින් එතකොට මොකටද මේ යෝජනාව? එතකොට මොකක්ද ඒක ඇති වටිනාකම? ඒ නිසා අපි කරන හැම කටයුත්තකම යම්කිසි වටිනාකමක් අර්ථවත් බවක් තියෙන්නට ඕන. ඒ අර්ථවත් බව ආවේ නැතිනම් අපි සත්භාවය උපාදාන කරගත්තු ගමන් එතනින් එහාට මහා විනාශයක් සිද්ධ වෙනවා. සත්භාවය උපාදාන කරගන්නවා කියන්නේ අපි හොඳ ප්‍රතිපදාවක කටයුතු කරනවා අන්තිමට අපි නොදැනුවත්වම අපි ඒක දැඩිව ග්‍රහණය කරගන්නවා. එතනින් පස්සේ ඒක හොඳක් නෙමෙයි. එතනින් පස්සේ මහා විනාශයකටයි කරුණු සැකසෙන්නේ. මේකට හොඳම උදාහරණයක් තමයි අපි නිතර ධර්ම දේශනාවල සිහිපත් කරනවා. ඔය දශක කීපයකට ඉස්සෙල්ලා ලංකාවේ අවිහිංසාව පිළිබඳ ප්‍රබල හඬක් නගපු කෙනෙක් තමයි ඊ.ඩබ්ලිව් e අධිකාරම් මැතිතුමා. එතුමාගේ තරුණ කණ්ඩායමක් හිටියා. ඒ තරුණ කණ්ඩායම මේ පිළිබඳව නොයෙකුත් පත්‍රිකා බෙදන්න මිනිස්සු දැනුවත් කරන්න නිරන්තරයෙන් යොමු කරනවා. ඉතින් මෙහෙම කරනකොට මිනිස්සුත් එක්ක විවිධ ගැස්ටන ඇති වෙනවා. මොකද මිනිස්සු අපි කියන ඒවා හැමදේම කරන්න අහන්න ලෑස්ති නෑනේ. ඉතින් ඒ නිසා නොයෙක් අර්බුද මතුවෙනවා. ඉතින් දවසක් මේ පීඩා විඳගෙන මේ තරුණයන් ටික ඇවිදින් අධිකාරම්තුමත් එක්ක කතා බහ කරද්දී එක තරුණයෙක් නැගිටලා කියනවා අධිකාරම්තුමා මේ වැඩේ මෙහෙමනම් කරන්න බෑ දැන් ඉතින් අවිහිංසාව වෙනුවෙන් මරාගෙන මැරෙන්න හරි අපි ලෑස්ති වෙන්න ඕනේ. එතකොට අධිකාරම්තුමා hina වෙලා කියනවලු ඇත්තටම ඒක විහිළුවට කිව්වා වුණාට ඒ තරුණයා විහිළුවට ඒක කියලා තියෙන්නේ. විහිළුවට කිව්වා වුණාට ඇත්තටම රටේ ලෝකේ ওই වැඩේ තමයි වෙන්නේ. ඒ කියන්නේ පටන් ගන්න සත්භාවයෙන් අන්තිමට ඒක දැඩිව උපාදාන කරගත්තාම තමන් කරන්නේ මොකද්ද කියලා තමන්ටම නිනව නැතුව යනවා පටන් ගන්න අවිහිංසාවෙන් නිමා වෙන්න මරාගෙන මැරෙන්න ලෑස්ති එහෙම වෙන්නට බෑ එහෙම වෙන්නේ අගතිගාමී වෙච්ච ගමන් ඒ නිසා අපි කරන හැම කුසලයක්ම ඥාන සංප්‍රයුක්තව කරන්නට පුළුවන් නම් තමයි අපිට මදහත්ව හැම කෙනෙකුම රැකෙන්න සත්තු රැකෙන්නත් ඕන මිනිස්සු රැකෙන්නත් ඕන සත්තු රකින්නට කියලා ගිහිල්ලා මිනිස්සුන්ට ද්වේෂ කරනවා නම් ඒකේ ඇති තේරුමක් නැහැ සත්තු රකින්නට කියලා ගිහිල්ලා අපේ හිත දූෂ්‍ය කරගන්නවා නම් ඒකේ ඇති තේරුමක් නැහැ ඒතර සත්තු රකින්නට කියලා ගිහිල්ලා අර විදිහට අපි වංචනිකව කඩමුදලාලි ඉල්ලන ඉල්ලන ගාන ගෙනihin අපි පූජා කරනවා නම් එතන ඥාන සම්ප්‍රයුක්ත කුසලයක් නැහැ අර බෙල්ලට කොටනකොටම තමයි ගලවගෙන ඉන්නවලත් එතකොට තමයි හැබැයි අබේදානය කියලා හිතනවා නම් එතන ඇති ඥාන සම්ප්‍රයුක්ත බවක් නැහැ. මෙන්න මේ විදිහට අපි ප්‍රඥාවෙන් කල්පනා කරලා සතෙකුගේ ජීවිතේ රකින්නට පුළුවන් හැම මොහොතකම අපට රකින්න පුළුවන් නම් ඒක මහා අභේදානමය කුසලයක්. යම් කිසි කෙනෙකුට එබඳු කුසල් දහම් සම්පාදනය කරගන්න පුළුවන් නම් ඊතා කටුක අවස්ථාවකදී Tamanගේ ජීවිතය රැකගන්නට උනත් ඒ මහා කුසලය Tamanට උපකාර වෙනවා සත්‍යක්‍රියාවක් හැටියට ඒක භාවිතා කරන්න පුළුවන් මං අසවල් දවසේ අසවල් මොහොතේ මේ සතාගේ ජීවිතේ මම ආරක්ෂා කළා අවංකව මං සත්තුන්ගේ දිවි රැක්කා ඒ කුසල බලය මගේ ජීවිතේ රැකෙන්නට ඕන කියලා අදිෂ්ඨාන කරගත්තොත් මහා විපතකදී උනත් Tamanගේ ජීවිතේ සුර ප්‍රතිලක්ෂිත කරගන්නට මේ මහා කුසලයේ හේතු වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අත්තානං චේ පියං ජඤ්ඤා රක්ඛේයනං සුරක්ඛිතං තින්න මඤ්ඤ තරං යාමං පටිජග්ගේය පඬිතෝ. තමන් තමන්ට ආදරය කියලා දැනෙනවා නම් ඒ ඥානවන්තයා විසින් තමන්ගේ ජීවිතේ යාම තුනේ යාම තුනයි කියන්නේ ළමා කාලය, තරුණ කාලය, මහලු කාලය. දැනට තමන් ඉන්න ළමා කාලේ නම් දැම්මම පටන් ගන්න. දැනට ඉන්න තරුණ කාලේ නම් දැම්මම ආරම්භ කරන්න. දැනට ඉන්නේ වෘද්ධ සමයේ නම් දැම්මම පටන් ගන්න. මොකක්ද මෙලව පරලව තමන්ගේ ජීවිතේ සුරක්ෂිත වෙත විදිහේ වැඩපිළිවෙලක් දැම්මම ආරම්භ කරන්න. මොකක්ද මේ වැඩපිළිවෙල? තමන් රැකෙන්න ඕන නම් හැම විටම අනුන් රකින්නට උත්සාහ කරන්න. යමෙක් අනුන් රකින්නවා නම් ඒ અભේදානමේ කුසලය මෙලවත් පරලවත් අනන්ත සංසාරයේ තමන් රැකගන්න ගන්නට හේතු වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඒ නිසා මේ කර්ම සිහිනුවණින් තේරුම් අරගෙන ඥාන සම්පයුක්තව කුසල් දහම් කරන්නටත් හැකි හැම මොහොතකම අන්‍ය සත්වයින්ගේ ජීවිත ආරක්ෂා කරන්නට උපක්‍රමශීලීව නුවණින් කටයුතු කරන්නටත් ඒ අභේදාන මහා කුසල් සිදු කරගනිමින් මෙලව පරලොව තම තමන්ගේ ජීවිත සුරක්ෂිත කරගන්නටත් හැම දිනාටම ප්‍රඥාව පහළ වේවා කියලා අපි ආශිර්වාද කරමු මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීමෙන් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත් මිය පරලෝකීය ඥාතීන්ටත් අප හැම දිනාටම බුදුන් පසේ බුදුමහරහතන් වහන්සේ නිවී සැනසී වහන්සේ පැමිණ වදාළ උතුම් වූ නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤං තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ත්වං සදා